නැති ස්වභාවයටපත් වෙලා කටයුතු කරගෙන යන්න හැකියාව උපදවන තමයි මේ කාරණාව කතා කරේ. අද ධර්ම සාකච්ඡාව ගොඩාක් දේවල් අතරම කතා කරන්නේ නැහැ. එතකොට ඒකේ පළවෙනි සයිඩ් එක අපි සංයෝග පොඩ්ඩක් ගමු. මේකෙදි මම මට අවශ්‍යතාවය උනේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එතනින් එහාට ඒ කියන්නේ අර මාර්ගඵලලාභයේ සත්‍ය වශයෙන්ම ලැබෙනකොට අසංකේය අප මේ විපාකයක් දක්වනවා ඊට පස්සේ ඒකක් කොහොමද එතනින් එහා කරුණු සකස් වෙන්නේ කියන එක පෙන්වන්නයි අවශ්‍ය උනේ ඔව් එතකොට ඒක අපි සකස් කරලා තියෙනවා මේ එතන ධර්ම දේශනාවේ වේලාම් සූත්‍රයේ තියෙන කොටස් ටික ඔය තියෙන්නේ. ඒකේ කියනවා අර වේලාම් බ්‍රාහ්මණයා දුන්නා වූ දාණයට වඩා ඒ මහා කෙලවරක් දුන්නා වූ දාණයට වඩා මාර්ගඵලලාභී කවුරුත් හිතියේ නැහැ ඒ දාන පිළිගන්න. ඒ හින්දා ඒ දාණය මේ මහත්ඵල උනේ නැහැ කියනවා. ඒ හින්දා කවුරු හරි කෙනෙක් ඒ කියන්නේ ඒකේ විපාකේ ප්‍රබල වුණා. හැබැයි මේ බුද්ධ ශාසනය දෙන දාන තරම් විපාකේ ප්‍රබල වුණේ නැහැ කියනවා. කවුරුහරි කෙනෙක් එක් සෝතාපන්න ශ්‍රාවකෙක් දෙනවා නම් ඊට වඩා මහත්ඵලයි කියනවා. ඊට පස්සේ එතනින් එහාට සෝතාපන්න ශ්‍රාවකයෝ 100කට දෙන දානට වඩා ඒක සකදාගාමි ශ්‍රාවකෙට දෙන දාන මහත්ඵල වෙනවා කියනවා. ඒ කියන්නේ 100 ගුණයේ බැගින් තමයි බුදුරජාණන් වහන්සේ වැඩි කරන්නේ. සකදාගාමීන් වහන්සේලා 100 දෙනෙකුට දෙනවට වඩා ඒක අනාගාමීන් වහන්සේ නම අනාගාමීන් වහන්සේලා 100 දෙනෙකුට දෙනවට වඩා ඒක රහතන් වහන්සේ නම රහතන් වහන්සේලා 100 නම්කට දෙනවට වඩා ඒක පසේ බුදුරජාණන් වහන්සේ නම පසේ බුදුරයන් වහන්සේලා සිය නමක් දෙනවට වඩා බුදුරයන් වහන්සේ නම දානේ වරදවයි නම් ඊට වඩා මහත්ඵල වෙනවා කියලා. ඒ හැමතැනම දානේ වරදවයි නම් කියන කාරණාව තමයි දේශනාවේ කියන්නේ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ එතනොත් ඉස්සරහට යනවා බුදුරයන් වහන්සේට දෙන දානට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා දානේ වරදයි නම් ඊට වඩා මහත්ඵලයි කියනවා. ඊට පස්සේ ඊට වඩා මහත්ඵල වෙනවා කියනවා අර සංඝයා උස්සා කුටියක් හදලා පූජා කරන එක. ආ මෙතන අපි පොඩ්ඩක් සංජීව ස්ලයිඩ් එක අයින් කරමුකෝ. එතකොට මේ ඒ කාරණාවේදී මේ සංඝයා උස්සා කුටියක් හදලා පූජා කරනවා කියවලම මේ ඔය කටේ තේරුම් ගන්න ඕනි කාරණාවක් තමයි මේ දැන් දැන් අපි දැන් බුදුරජාණන් වහන්සේ ඔතන වේලාම සූත්‍රයේදී කියාගෙන ආවේ දානි වරදවයි නම් දානි වරදවයි නම් කියලා තමයි අර මාර්ගඵලලාභින් වහන්සේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙන කියාගෙන ඊට පස්සේ කුඩියක් හදලා පූජා කරයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ ඔය කියන්නේ සංඝයා උදෙසා කියලා කියන්නේ සැබවින්ම සංඝයා පරිහරණය කරන්නා වූ කුටියක් ගැන. හැදෙද්ද සැබවින්ම සංඝයා පරිහරණය කරන්නා වූ කුටියක් ගැන. ඒ කියන්නේ ඒ ඒ ඒ කියන්නේ මාර්ගඵලලාභී සංඝයා ඒ කුටිය පරිහරණය කරනවා නම් අන්න ඒක මහත්ඵලයි කියන අර්ථයෙන් තමයි. ඒ කියන්නේ නැත්තම් දැන් අපිත් ඉස්සර හිතන් හිටියේ සංඝයා උත්සාහ කියලා කුටියක් හදලා පූජා කරා නම් ඒක මහත්ඵල වෙනවා කියලා තමයි අපි හිතන් හිටියේ කලින්. මම හිතන්නේ ගොඩාක් දෙනා මෙතනින් නැහැ හිතන් ඉන්නේ ඒ විදිහට වෙන්න පුළුවන්. ඒ අපේ පැත්තේ අපි දක්ෂිනාව අපේ පැත්තේ චේතනාවයි මේ විදිහට තියෙන්නේ. හැබැයි ප්‍රතිග්‍රාහක පැත්තේ ඒක ඒ විදිහට ප්‍රතිග්‍රාහක පැත්තේ ඇත්ත සත්‍ය වශයෙන් මාර්ගඵලලාභීනයි රහතන් වහන්සේ දෙක පරිහරණය කරන්නේ නැත්තම් පරිහරණය නොකරොත් ওই බුදුරජාණන් වහන්සේ කියපු විදිහේ මහත්ඵල එකක් වෙන්නේ නැහැ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානට වඩා මහත්ඵල වෙන්නේ නැහැ. ඒක සංඝයා උත්සාහ කියලා අපි මොකක් හරි කුටියක් හදලා පූජා කරා. පැහැදිලිද? ඒක වෙන්න විදියක් නැහැ. මොකද බුදුරණාහි ඒකේ සූත්‍රයේ කලිනුත් කියාගෙන ආවේ ඒ අය දානි වැළඳවා නම් වරදවයි නම් දානි වරදවයි නම් කියලා මේ ඒ අය සිහිපත් කරගෙන දානි දුන්නා නම් කියන එක නෙමෙයි දානි වරදවයි නම් කියලා ඇවිල්ලා කුටිය කාරණාව කියන්නේ එතනින් පස්සේ. ඒතකොට කුටියත් ඒ අය පරිහරණය කරයි නම් කියන එකෙන්ම තමයි ගන්න වෙන්නේ. හැදෙන්නේ නැත්නම් අපි සංඝයා උස්සා කුටියක් හැදුවා කියදෙවල්ලා ඒක සංඝයා උස්සා කියලා සංඝයා ඒ කියන්නේ සංඝයා සංඝස්ස දේ يعني භික්ෂු සංඝස්ස දේම කියලා තමයි කුටිය පූජා කරන්නේ. භික්ෂු සංඝයාට දෙනවා කියලා. ඒතකොට භික්ෂු සංඝයා නෙමෙයි නම් සත්‍ය වශයෙන්ම පිළිගන්නේ. සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා නම් පිළිගන්නේ. සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා නම් පරිහරණය කරන්නේ. ඒක බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානට වඩා ඒක ප්‍රබල වෙනවා කියලා අපිට හිතන්න බෑ මේ දේශනාවට අනුව. මොකද දේශනාවේ අර දානත් ගැන කියන්නේ බොහෝ ජීය කියලා. ඒකත් දිය බලඳවයි නම් එහෙනම් මේකත් පරිහරණය කරයි නම්ම කියන එකේ තමයි එන්න ඕනේ. ආන් ඒ ගැන මොකද්ද කාර්ත මොකද්ද අහන්න තියෙන්නේ. අසංකලයකත් එහෙම ඒ විදිය නෙමෙයිද කලින් ඉඳන් තියෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ අපි එහෙම කුටියක් හදලා දුන්නා නම් ඒක මහත්ඵල වෙනවා කියලා අපි කියලා තියෙන්නේ එහෙම තමයි කරන්නේ. එහෙම තමයි ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ හිතාගෙන හිටියේ. ඒ කියන්නේ ඇහිලා තිබුණේ මේ විදිහට දාන්නට වඩා කුටියක් හදලා පූජා කරන එක මහත්ඵල මහානිසංසයි කියලා ඒ දාන ඊට වඩා අග්‍රයි කියලා තමයි හිතන් හිටියේ. ඔව් ඒකේ අර අපි අපි කලින් අහලා තිබ්බේ අපේ පැත්ත ඒ කියන්නේ අපේ අපේ පැත්තේ චේතනාවෙන් අපි එහෙම කරා නම් ඒක වෙනවා කියන අදහසින් තමයි. ඒක සමහරවිට මෙහෙම දැන් අර නිකන් අපි කියන්නේ ඒක තර්කයට අනුව ගත්තාම කියන එක නෙවෙයි අර දැන් දේශනාවේ අනුපිළිවෙල බැලුවාම හිතෙනවා ඒ විදිය වුණොත් තමයි ඒක වෙන්න ඕනේ කියලා හිතෙනවා. නමුත් කෙනෙක්ට අහන්න බැරිද ඒක දැන් අරක මේ වළඳවයි නම් කියන වචනේ පාවිච්චි කරලා තිබ්බා වගේ ඇයි මේකට එහෙම පරිහරණය කරයි නම්ම කියලා දාන්න නැතුව සඳහනක් නැති එක ගැන ඇහුවොත් එහෙම මොකක්ද ඒකට කියන්නේ? ඔව් ඔතන එතන කාටරි බලන්න මේකම තියෙන වචනේ මොකද්ද කොහොම තියෙන කියලා කියන්න පුළුවන් සංගස්ස කොහොම තියෙන විතර වචනේ කවුරු එක්කෙනෙක් බලලා කියන්න බෑ මට ඒක දැන් මේ බලන්නේ හැකියාවක් නැහැ නෑ ඔය අපේ අපේ ස්ටයිල් එකනේ කවුරුහරි කෙනෙක් ඔය වේලාම් සූත්‍රයට ගිහිල්ලා බලන්න ඕනේ එතන තියෙන්නේ මොකද්ද කියලා තියෙන වචනේ කියලා හරියට මම ඕකේ අර්ථය එන විදිහ තමයි ඒක පරිහරණය කරයි නම් කියන එක යෙදුවේ කෙසේ වේවා කෙසේ වේවා එතකොට ඒක ඒක ඒ කියන්නේ අපි ඒක ගන්න ඕනේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අර ඒ දැන් මේ සූත්‍රේ එන පිළිවෙලට අනිත් ඒවා වන්දවයි නම් කියලා හරි ඔතනත් මම හිතන්නේ පරිහරණය කරන්නයි කියන්නේ පරිහරණය කියන වචනේ නෙමෙයි මොකක් හරි කාර්ය බලන්න පුළුවන් කාර්ය බලන්න කියලා හරි මම බලන්න උත්සාහ කරනවා සවනාසේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය. ඔව් මට වෙතන බලන්න දැන කියාවන්නේ. අතල් කුටින් කාරාපේය කුටියක් ඔන්නෝම තියෙන මං හිතන්නේ මට මතක නෑ ඒකේ සූත්‍රයට නම් ගියා ස්වාමීන් වහන්සේ එතන. සූත්‍රයේ ආ තව ඔන්න තව ඊළඟ තේද ගන්න. ස්වාමීන් වහන්සේ මම chat එකේ දැම්ම ස්වාමීන් වහන්සේ. ඈ මම chat එකේ දැම්ම ස්වාමීන් වහන්සේ කොටස. ආ chat එකේ දැම්මද? ආ ඒ කියන්නේ යෝච බුද්ධ බුද්ධ පමුඛම් වික්ඛු සංඝම් භෝජෙය ඊට පස්සේ කියන්නේ යෝච චතුද්දිසං සංඝං උද්දිස්ස විහාරං කාරණපේය හරි අවකයින් කරන්න එතකොට මේ සතර දිශාවෙන් වඩින්නා වූ සංඝයා උසා විහාර විහාරං කාරණපේය කියලා කියන්නේ එතකොට දැන් ඒක ඒ දැන් අර අර මා දැන් එතන කලින් ආවේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා දානි වළඳවයිනම් කියලා මේ සතර දිශාවෙන් වඩනා වූ සංඝයා උත්සව විහාරයක් විහාරයක් කරවනවා නම් එතකොට ඕකේ අතුවාවේ තියෙන්නේ ඒ කියන්නේ ඔය නිතර සංඝයා ගැවසෙන්නා වූ තැනක ඒ අය ඒ අයට කැමති වෙලාවක ඇවිල්ලා ඒක පරිහරණය කරලා කැමතිලා යන්න පුළුවන් ආකාරයේ කුටියක් තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන සෑයවල් ගාව ඉස්සර තිබිලා තියෙනවා. බොහොමඩ වගේ තැන්වල ඉතින් තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් තිබිලා තියෙනවා. එහෙම ඒ කියන්නේ සාමිනාසනම්කට ඇවිල්ලා පරිහරණය කරලා යන්න පුළුවන් විදියට. එතකොට ඒක බොහෝ ස්වාමීන් වහන්සේලා පරිහරණය කරලා තියෙනවා. ඊට පස්සේ මේ ඒ කියන්නේ කැමති කෙනෙකුට ඕල්ලාක ඇවිල්ලා යන්න පුළුවන් ස්වභාවය තිබිලා තියෙනවා. එතකොට ඔතන සංඝයා උදෙසා විහාරයක් කරවයි නම් කියලා තියෙන්නේ. ඕක ඕක මම කියන්නේ ඕක එතන කෙලින්ම කියලා නෑ සංඝයා මේක පරිහරණය කරයි නම් කියලා. හැබැයි සංඝයා උස්සා කියන්නේ අර කොහොමද කියන්නේ? අපි ලංකාවේ මිනිස්සුන්ට කියලා ලංකාවේ අපි හිතමුකෝ උදාහරණයක් ගමුකෝ. එයාපෝට් එකට යන මිනිස්සුන්ට කියලා වල්ලා කවුරු හරි හිතන්නකෝ කැන්ටිමක් හදුවා කියලා එයාපෝට් එකේ කැන්ටිමක් හදනවා එයාපෝට් එකේ මිනිස්සුන්ට කෑම ගන්න. කියලා කැන්ඩිමක් හදනවා කියන්නේ එයාපෝට් එකේ මිනිස්සු කෑම කෑවයි කියලා එකේ කියලා නැහැ. හැබැයි ඕක එයාපෝට් එකේ මිනිස්සු උදෙසා තමයි මේ කෑම එක හදලා මේ කැන්ඩිම හදලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සු කෑම කනවා ඒක කෑම කනවා කියන එක අපිට ඒක ගන්න වෙනවා. අර්ථයක් පිටිපස්සේ තියෙනවා නේද? දැන් එයාපෝට් එකේ මිනිස්සු උස්සා කැන්ඩිමක් හදලා තියෙනවා කියවම එයාපෝට් එක ඇතුලේ. එතකොට මේ මිනිස්සු ඒක කැන්ඩිම කැන්ඩිමෙන් කෑම ගන්නවා කියන එක අපි අර ඒකෙම එන අර්ථයක් අනුවර්ථයක් විදිහට එනවා. එතකොට ඒ විදිහට සංඝයා උස්සා කියලා කුටියක් හදලා කිසිම සංඝයා කෙනෙක් පරිහරණය කරන්නේ නැත්තම් කියලා එතනින් ඒක ඒක නෙමෙයි මෙතන මේ කතා කරන්නේ කියලා අපිට ගන්න වෙනවානේ. පැහැදිලිද? සංඝයා උස්සා කියලා කුටියක් හදනවා කියලා කවුරුත් මාර්ගඵලලාභී සංඝයා පරිහරණය කරේ නැත්තම් ඒක ඒක වෙන්න විදියක් නැහැ කියලා. ඒ කියන්නේ ඕක ඔහොම වෙන්න විදියක් නැහැ. ප්‍රායෝගිකව ගත්තාම ඒ කියන්නේ බුදු බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා දානේ වල දවනවාට වඩා අපි කොහේ හරි කැලේක කොහේ හරි සංඝයා උත්සව කියලා කුටියක් හදනවා. ඊට පස්සේ ඒ කුටිය ඒ එතකොට ඒකේ විපාකේ මහත්ඵල වෙනවා කියලා ගන්න බෑ සංඝයා පරිහරණය නොකරලා ඉන්නවා. සංඝයා කියලා කියන්නේ කවුද? ස්වාමීන් වහන්සේලා කියන එක නෙමෙයි. සංඝයා කියලා කියන්නේ මාර්ගඵලලාභී. අෂ්ටාද පුද්ගල සංඝයා. සෝතාපන්න මාර්ගයේ ඵලයේ එතනින්නම් රහතන් වහන්සේ දක්වා ඒ අය පරිහරණය නොකරයි නම් ඒක සංඝයා උදෙසා හැදුවා කියලා ඒක ප්‍රයෝජනයක් වෙලා නැහැ ඒ විදිහට. එහෙම දානේ මේකත් අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා දෙන දානට වඩා දානි වර්ධනට වඩා ප්‍රබල වෙනවා කියලා ප්‍රායෝගිකව හිතන්න බෑ. හරිද? ඒ අය උත්සාහ කරේ. ඒතකොට ඒ අය කවුරු පරිහරණය කරන්නේ නැත්තම් ඒක එහෙම වෙන්න බෑ නේද? එහෙනම් එහෙම වුණා නම් මෙහෙමත් පුළුවන් නේද? මම හිතන්නේ કોઈ වේලාම් බ්‍රාහ්මණයාට එහෙනම් තිබ්බ දැන් වේලාම් බ්‍රාහ්මණ කියන්නේ බෝධිසත්වයෝ. බෝසත්යන් වහන්සේලා ජීවිතවල කලින් ජීවිතේම ගොඩක් මතකයි ඒ අය. දැන් බුදු වෙන්නේ ඉන්නවා මතකයි. ඒකෝර ඒ අයට පුළුවන් නම් කුටියක් හදලා දාන්නේ. ඒ කියන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝය නැති වුණාට කමන්නේ මම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයට කියලා කුටියක් හදනවා. මහා සංඝරත්නයට කියලා කුටියක් හදලා දානවා. එතකොට මම මේක මහත්ඵල කරගන්න පුළුවන් කියලා එයාට තිබ්බා ලේසියෙන් කුටියක් හදලා දාන්න. හැබැයි සංඝයා නැහැ ලෝකේ. එයා එදා එහෙම කරා නම්, ඒ කියන්නේ බුද්ධිමත් කෙනෙක් නම් ප්‍රඥාවෙන් ඔක ඒ විදිහට සිද්ධ වෙනවා දකිනවා නම් එහෙම කරන්න පුළුවන්. ඒතකොට එහෙම කරා කියලා ඒක ඒ විදිහට මහත්ඵල වෙන්නේ නැහැ. ඒ සංගයා අතන පරිහරණය කරන්නේ නැහැ. අපිට ඕනෑම කාලෙක නම් පුළුවන් වෙන්න ඕනේ මේ විදිහට කරන්න. එතකොට ඕක පොඩ්ඩක් මත වේදාත්මක කාරණාවක්. හැබැයි දේශනාවට අනුව බලනකොට බුදුරජාණන් කියන්නේ හතර දිසාවෙන් වඩින්නව සංඝයා උත්සාහ කුටියක් කරනවා. ඒතකොට හතර දිසාවෙන් සංඝයා වඩින්නේ නැත්නම් ඒ කුටියේ ඒකේ බුදුරණස් කියන්නේ සංඝයා උත්සාහ කුටියක් කරනවා කියන එකට වඩා හතර දෙසා ඒ කියන්නේ කුටියක් කරනවා කියන එකට වඩා හතර දෙසාවෙන් වඩින්නා වූ සංඝයා උත්සාහ කුටියක් කරගෙන. එතකොට වඩින් නැත්නම් ඒකේ බුදුරණස් කියපු කොටසක් වෙලා නැහැ. කුටියක් කෙරෙව්වා හතර දෙසාවෙන් වඩන සංඝයා නැහැ. එතකොට ඒකේ අර්ථය අර ඒකේ තින විපාකයේ අර්ථ වඩා ප්‍රබල වෙයි කියලා ඒ දේශනාවට අනුව අපිට ගන්න බෑ. මොකද අසංක ඒක ගැන හිතන්නේ? එහෙම හිතනවා නේ ස්වාමීන් ඒකත් සමහරවිට නිකන් ආගන්තුක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කියනක වගේ ගත්තත් ඒ අර්ථේ හරි වගේ නේ. ඒ කියන්නේ නැත්නම් අර සතර දිශාවෙන් කියන වචනයක් පාවිච්චි කරන්න අවශ්‍යත් නැහැ නිකන් මහා සංඝරත්නය වෙනුවෙන් කුටියක් හොදලා පූජා කරා කියලා විතරක් පාවිච්චි කියන්න තිබ්බන්නේ නේද? ඔව් සතර දිශාවෙන් වඩන කියලා කියන්නේ ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඇවිල්ලා පරිහරණය කරලා යන්න පුළුවන් එතකොට බොහෝ බොහෝ සෙයින්ම මාර්ගඵලලාභයක පරිහරණය කරලා තියෙනවා. ඒවා කුටියක් හැදුනොත්. ඒ අර්ථයෙන් තමයි කියන්නේ. නැත්නම් මේ නැත්නම් ඒක ඒ විදිහට මහත්ඵල වෙන්න විදියක් නැහැ. එහෙමනම් බුද්ධ ශාසන නැති කාලේ කුටියක් හදලා වැඩේ කරන්න පුළුවන් නේ. සංඝයා උත්සව කියලා කුටියක් හදලා පූජා කරනවා. ඕන කේට පුළුවන්. ඒ කියන්නේ මේ අතීතයේ සංඝයා වැඩ හිටිය කියලා දන්නවනම් ආයේ සංඝයා උත්සව කියලා කුටියක් හදලා පූජා කරනවා. කවුරු පරිහරණය කරන්නේ නැහැ. නෑ ඒක සාසන මම ඔව් අද කාලෙට ගලපන්න උත්සාහ කරා දැන් සමහරලාට දැන් ඔය දැන් දැන් කුටි පූජාවල් කියන ඒවා දැන් ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය හැමතැනමත් වෙනවා කරනවා. හා ඒ වගේම ඔය දැන් මේ දාන සම්බන්ධව දැන් ඔබ වහන්සේත් මම දන්නවා මේච්චර කාල මේක කතා කරේ නැත්තේ හා මීට කලින් වුණත් ඔය මම ස්වාමීන් වහන්සේත් කතා කරද්දි ස්වාමීන් වහන්සේලා ගොඩක් කලාට කතා කරන්න අකමැති ඒ කියන්නේ අර වැඩි දුර කතා කරන්න අකමැති මාතෘකාවක් තමයි දානය කියන එක කියන්නේ මේක කතා කරන්න බෑ. කතා කරාම හිතන්නේ මේ මේ දානය ගැන වැඩි ප්‍රමේ කියන්නේ මේක ගන්න කියලා. හිතනවා ඉතින් ඔය කාරණා වැඩිපුර දීර්ඝව කතා කරන්න ගත්තාම මිනිස්සු සමහරවක වැරදියට ගන්නවා මේ ස්වාමීන් වහන්සේ ගන්න තමයි මේ මේවයි තියෙන මේ අර්ථ උලුප්පන පෙන්වන්නේ කියලා. ඉතින් ඒකෙන් ස්වාමීන් වහන්සේ කතා කරන්නේ නමුත් මේක කතා කරන ගත්තෙන්ද මම අහන්නේ දැන් අද කාලේ කෙනෙක්ට හිතුනොත් ඒ කියන්නේ දැන් අද කාලේ හදලා කුටියක් හදලා පූජා කරන එක මහත්ඵල මහානිසංස වෙනවද නැද්ද කියන වගේ කෙනෙක්ට ගැටලුවක් ආවොත් දැන් මේ ධර්මදේශනාව අහලා ඒ කියන්නේ මේ ඒ කියන්නේ කොහොමද අපි මේක මේ මහා ඒ කියන්නේ මහා සංඝරත්නය එක්වම මේකේ මාර්ගඵලලාභීන් මේ භික්ෂුවක් මේක පාවිච්චි කරයිද නැද්ද කියන දෙයක් ගැන එහෙම හිතන්න ඕනේද නැත්නම් ඒ හදලා පූජා කරද්දී ඒක ඒක මහා සංඝරත්නයට වෙනුවෙන් කියලා පූජා කරාම ප්‍රමාණවත්. ඒ කියන්නේ මෙන්න මෙහෙම කාරණාවක් තියෙන්නේ. දැන් දැන් අපේ මේකේ අදහස වුණේම ඔය දැන් සංජීවත්ව දාන ගැන කාරණා ටික කතා කරන්න කියලා කියනකොට මම කලින් කිව්ව දාන ගැන විශාල මාතෘකාවක් ටිකක් මතභේදාත්මක මාතෘකාවක් කියලා ඔක කතා කරනකොට පොඩ්ඩක් පිටිපස්සෙන් කියලා තිබුණේ. මේ දැන් මේක සම්පූර්ණ වෙන්න ඕනේ කතා කරන්නේ අපි අර අපි කුටියක් හදලා පූජා කරලා ඒක දැන් හරි බුද්ධ ප්‍රමුඛ මහසංඝයාට දෙන දුන්නට වඩා මහා පිනක් රැස්ුණා කියලා අපි හිතලා අපි හිතුවා කියනකොට එහෙම හිතාගෙන අපි ඉන්නවා. හිතන් ඉඳලා අපි මැරුණට පස්සේ කර්මානුභව බලනකොට එහෙම දෙයක් වෙලා තිබුණ නැති වුණොත් එහෙම ඒ මනුස්සයාට අත්වෙන ඉරණම් කල්පනා කරන්නේ එයා අනාතයි නේද? ඒක අර ඒක ඒක ඒක සමානයි මට පේන විදිහට අනිත් ආගම්වල ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ දෙවියන් වහන්සේ ගාවට යනවා කිව්වා වගේ තමයි. මැරුණාට පස්සේ දෙවියන් වහන්සේ ගාවට යනවා කිව්වා වගේ තමයි. මැරුණාට පස්සේ මේ මිනිස්සු අනාතයි. හරි විදිහට කරලා නැත්නම් අනාතයි. එතකොට එතන ලොකු ප්‍රමාදයක් තියෙනවා. ලොකු හිරවිල්ලක් තියෙනවා. අර සද්ධාන්සාරි ධම්මානුසාරි ශ්‍රාවකයෝ වගේ තමයි. මම අර කලින් කිව්වේ අර මේකේ තව ඊළඟ ධර්ම මාර්ගය ඉදිරි කරගන්න තැන තමයි එතන. කියන්නේ සමහර කට්ටියක් ඉන්නවා මම දන්න කට්ටිය ඉන්නවා අවුරුදු 25යි 30යි. එයා හිතන් ඉන්නවා මම සද්ධාන්සාරී ධම්මාන්සාරී මැරෙනකොට ධර්මාබෝධ වෙයි. කියලා හිතන් ඉන්න කොටසක් ඉන්නවා. ඊට පස්සේ මැරෙන මැරුණට පස්සේ උනේ නැති වුණොත් එහෙම එයා අනාතයි නේද? ඒකෙන් එයා ප්‍රමාදයකට යන්නේ. එයා ප්‍රමාද වෙන්නේ. එතකොට ඒකයි එන්න ඒ ප්‍රමාදයෙන් මිනිස්සේ සතර පායට යන ස්වභාවයක් තියෙනවා. මේ බුද්ධ ශාසනය කරගන්නා වූ පිනක් බලවත්ව කරගන්නේ නැතික බවක් තියෙනවා. එතකොට ඒකෙන් වළක්වන එකයි මගේ ඉලක්කය. මේ ධර්ම දේශනාව කිරීමේ මගේ ඉලක්කය ඔන්නයි කාරණාව. එතකොට ඒකයි දැන් අපිත් අතන මෙතන ඉගේ සංඝයා උත්සාහ කියලා කුටියක් හදලා පූජා කරපුවාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාත් දෙන්න දාන්නට වඩා මහත්ඵල වෙනවා කියලා. හැබැයි දේශනාවේ තියෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා දානි වළඳවයි නම් කියලා එතනට වෙනකන් කතා කරන හතර දිසාවෙන් වඩින්නා වූ සංඝයා උත්සාහ කුටියක් කරනවා කියලා. එතකොට හතර දිසාවෙන් වඩින සංඛ්‍යා නැත්තම් හතර දිසාවෙන් වඩින සංඛ්‍යා කියන්නේ හතර දිසාවෙන් වඩින ස්වාමීන් වහන්සේලා නෙමෙයි. හතර දිසාවෙන් වඩින මාර්ගඵලලාභී. වහන්සේලා නැත්තම් අර කුටිය අර විදිහට මහත්ඵල වෙන්න හේතුවක් නැහැ. අපි ඒක කරා කියලා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දාන ටිකක් දී දෙනවා කියන්නේ කෙනෙක් ඒක මේක ඒ මනුස්සයාට හිතා ගන්න බැරි අවස්ථාවක්. අපි අර කුටි ටිකක් හදා ගන්න ඔය කාරණාව කියලා හරියන්නේ නැහැ. හරිද? විසුණුනාස්ලා පැත්තෙන් අපි මිනිස්සෙක් කරා මිනිස්සෙක් කරවටන විසුණුනාස්ලා මිනිස්යන් රවට්ටන්නේ නෙමෙයි ওই කාරණාව කියන්නේ. ওই කාරණාවේ අර්ථය අහලා තියෙන්නේ මේ විදිහට. ඇත්තටම දැන් දවස් කීපයකට කලින් අපි ස්වාමීන් වහන්සේ නමක් කතා කරා ගොඩාක් ඔය ධර්මදර ස්වාමීන් වහන්සේ නමක් විනයදර බොහොම අපි ගරු කරන ස්වාමීන් වහන්සේ නමක් ඒ සංසයක කතා කරද්දී ඊට පස්සේ ওই දේශනා ගැන ඒ ස්වාමීන් වහන්සේ මම වෙන කාරණාවක් කතා කරන්න ගත්තාම ඕක ඇදලා ගන්න කිව්වා ස්වාමීන් වහන්සේ. මේ මම මේ ඔබවහන්සේගේ දේශනා ටික ඇහුවා කිව්වා. ඒ ස්වාමීන් ගොඩාක් දන්න හොඳට මතකයක් තියෙනවා. හොඳට මතකයක් තියෙන හොඳා හොඳා ගුණවත් සිල්වත් අපි ගරු කරන ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ කිව්වා දේශනා ටික ඇහුවා. ඊට පස්සේ මම කියන ස්වාමීන් මොකද ඒක ගැන සැකයක් ද ප්‍රතික්ෂේප පිළිගත නොහැකි බව ස්වාමීන් වහන්සේට තියෙන එක. ඊට පස්සේ නෑ කිව්වා නෑ කිව්වා ආයුෂ්මතුන් ඒක හරියටම හරි කිව්වා. කියලා තියෙන කාරණා හරියටම ඒ හේතුඵල ධහමට අනුව තියෙන්නේ එක වචනයක් වලින් වචනකින් භෝජය කියන වචනේ ගොඩාක් වෙනසක් එනවා කියුවා. ඊට පස්සේ දෙක පැත්තෙන් අර විසුද්ධිය ඇති කරන කාරණාව එහෙම හරිය ලස්සනට උපහාස පැහැදිලි කරලා තියෙනවා ගරහන්නෙත් නැතුව අනිත් පැත්ත පහත් කරන්නේ නැතුව. ඒ කියන්නේ මේවා කිසි තේරුමක් නැහැ කියලා පහත් කරන්නෙත් නැතුව මේ අර තමන්ගේ පැත්තෙන් විසුද්ධිය ඇති කරන කාරණාව හොඳට ඉස්මතු කරලා කියනවා කියලා බොහොම අනුමෝදන්නා. මම මේ දේශනාවේ ඔක්කොම ලැබුවා. පැහැදිලිද? එතකොට ඒ හින්දා මෙතනදී මට කියන්න තියෙන්නේ ඕකට ඔන්න ওই කාරණාව ඒ කියන්නේ මනුස්ස මිනිස්සයෝ කුටි හදන එක කුටි හදන එක නතර වෙන්නේ නැහැ. එයා සද්ධාවෙන් හිතුව එයා දන්නවනේ ජීවිතේට පින්දස් කරගන්න ඕනි කියලා. එයා ඒ පැත්තෙන් කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තේ විචය දානන්දාතබ්බන් කියලා ඒ කියන්නේ කාට විමසා දන් දෙන්න කාට දෙන්නාමද මහත්ඵල වෙන්නේ කියන කාරණාව කියලා තියෙනවා කියන එක එයා ඔළුවට ගන්න ඕනේ. ඒ අදහස ඔළුවට අරගෙන ඒ කටයුත්ත කරන්න ඕනේ. එතකොට මේ කාලේ දැන් බුදුරජාණන් වහන්සේ කාලෙන් අපිට ලොකු අවස්ථාවක් තිබ්බ ඔක විදිහට කරගන්න. මේ කාලේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතන. ප්‍රායෝගික මාර්ගඵලාවි දාතන් වහන්සේලා හොයලා කරනවා කියන එක මේ කාලේ ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කෙනා තමන්ගේ පැත්තෙන් දාන්න පුළුවන් තරම් විසුද්ධියට ගෙනියන්න උත්සාහවත් වෙන්න ඕනේ. එයාට යම් ආකාරයකින් මේ ඒ කියන්නේ යම් ආකාරයකින් විශ්වාසයක් පැහැදීමක් තියෙනවා නම් මෙහෙම මාර්ගඵලලාභී කියලා එයා ඒ විදිහට කරලා පින රැස් කරගන්න එයාට හිතාගන්න බැරි අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔතන එහාට ඒ කියන්නේ අපිට නැත්තම් අර මිනිස්සුන්ගේ මිනිසෙක්ව අන්තිමේදී ඔක මැරලා බලන්න ඕනේ ඔක එහෙම වෙලා තියෙනවාද කියලා. <laughs> කර්මානුකෝ ඒ එහෙම එකක් සකස් වුණාද කියලා. අන්න එතකොට ඒ මිනිසයාට අවස්ථාව විශ්ුණානේ. එහෙමයි. ඒකමයි අවසරයි ස්වාමීන් වහන්සේ මම පොඩි බාධා කිරීමක් කරන්න ඔබ වහන්සේ අර හරි හොඳ තැනකට ආවා මේ අර ඒක අර අපේ පැත්තෙන් කියන්නේ දානේ ප්‍රතිග්‍රාහකයා ගැන අපි දන්නේ නැති හින්දා අපි පූජා කරන පැත්තෙන් දැන් අපි ඒක උපරිම මේ පින අත්වෙන විදියට කරද්දී ඔබ වහන්සේ අර මතු කරපු ඒ කාරණේ මේක ඒක මම පුද්ගලිකව මේ අත්දකපු දෙයක් මොකද මේ දැන් අර අපි සාමාන්‍යයෙන් අර දැන් දාන පූජා කරනකොට අපි පොඩි කාලේ දැම්ම අම්මලා තාත්තලාගේ මග පෙන්වීම යටතේ දාන පූජා කරලා තියෙනවා. නමුත් අර එහෙම එහෙම කරගෙන ගිහිල්ලා මේක අර දානය කියන එක අර හිතට වදින්න ඒ කියන්නේ අපේ ඒ කියන්නේ අර පින අපිටම වැඩි වෙනවා කියන තේරෙන තැනක් තමයි යම් කිසි විදියකට අපි අර විශ්වාසයක් ඇති කරගෙන මේ ස්වාමීන් වහන්සේ මේ මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ ළමක් වෙන්න පුළුවන් කියන හැඟීමෙන් දන් දෙන්න යනකොට මට හිතෙනවා අර අපේ පැත්තෙන් අර අපි අර ඒ පින වැඩිවීම ඒක ඒක වෙනවා. ඒක ඒක ඒක අර අපි කියන්නේ අර දානෙට කලිනුත් අපි හිත පහදවාගෙන දානෙ පූජා කරන අවස්ථාවේ පස්සේ අපි අපේ පැත්තේ මම හිතන්නේ අර ඒක වැඩි කරගන්න පුළුවන් උපරිම මේ තැනට අපි හිත ගන්නවා මේ ඒ ස්වාමීන් වහන්සේ ගැන අපි කියන්නේ ඒක සමහරලාට හරි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් මම මේ කියන්නේ අර ඒක පින අපිට වැඩි කරගන්න පුළුවන් තැනක් තමයි මම හිතන්නේ මේ ඒ ස්වාමීන් වහන්සේ ඊටමත් මේ මේ සිල්වත් හා මේ මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන් කියන මේ අදහසින් දානි පූජා කරද්දී අර ඊට කලින් අවස්ථාවල දානි පූජා කරාට වඩා ඒකේ වෙනසක් තියෙනවා කියන එක මට හිතුණා කියන්න ඕ ඉතින් ඒක හරි නේද ඒකනේ ඉතින් මිනිස්සු ඔය ඈත ආරණ්‍ය වල අන්න රහතන් වහන්සේ නමක් කියවලා ගිහිලා දුවලා ගිහිල්ලා ඉතින් දානි පූජා කරලා ගොඩාක් දේවල් මිනිස්සු කරන්නේ ඒ අදහසින් තමයි එතකොට මම ඒ කියන්නේ ඒක මං වරදක් කියලා දකින්නේ නැහැ. ඒකෙන් එයාගේ පින බලවත් වෙනවා ඒ ඒ හැඟීමත් එක්ක පූජා කරද්දී පින බලවත් වෙනවා කියන එකක් දකිනවා. හැබැයි ඒක රහතන් වහන්සේ නමක්ද නැද්ද කියන එක මත පිළිගන්න පාර්ශවයේ මාර්ගඵලලාභීද නැද්ද කියන එක මත ඒක වෙනස් වෙනවා. එහෙමයි. ඒක මහත්ඵල නැද්ද කියන එක ඒක වෙනස් වෙනවා. මම හිතන්නේ අර ඒක එහෙම හිතන්නේ නැතුව දෙන මට්ටමට වඩා අරම හිතලා දෙන මට්ටමේදී අපි ඊට වඩා යමක් මේ ලබව එහෙම. එහෙම හිතුවට කමක් නැහැ. ඒ කියන්නේ අර බුදුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයේ උත්සාහ කියලා සාරිපුත්ත මොග්ගලන් මහරතනසට ගුණ සීකරගෙන ඒ උන්න උන්කල්වා වාසී කියලා හිතුවත් කමක් නැහැ. ඒ සියලු සංඝයා උත්සාහ මේ දානි පූජා ඒවා කියලා හිත පහදව ගන්න පුළුවන් නම් ඒ පැහැදීම නිසා දායකයාගේ පැත්තේ විසුද්ධියක් ඇති වෙලා පින බලවත් වෙනවා. එතකොට මම කවදාවත් ඒක එපා කියන්නේ නැහැ. මම ඒක එපා කියනවා නෙමෙයි. ඒකෙන් එයාගේ හිත විසුද්ධියට පත් වෙනවා. ඒක ඔයක හිත විසුද්ධියට කොයි ආකාරයෙන් හිතේ පීඩසටි උපදවල දෙන්න පුළුවන් නම් ඒ විදිහට දෙන්න. හැබැයි මේ මේකේ බුදුරයන් වහන්සේ කියන්නේ මෙන්න මෙතනයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. මෙතනදී. ඒ මට්ටමට ඒක වෙනම මට්ටමක්. ඒ මට්ටම ඔව්. ඔව් බුදුරයන් වහන්සේ කියන්නේ මේ වෙනම මට්ටම. බුදුරයන් වහන්සේ අපිට බොරු කියන්නේ නැහැ. නෑ ඒක ඒ කියන්නේ රවට්ටලා ඒ කියන්නේ එහෙම නෑ. ඒක වෙන්න ඇත්තම කියලා තියෙනවා. ඉතින් සතර දිසායන් වන්න සංඝයා උත්සාහ දානි පූජා ඒ කියන්නේ සතර දිසායන් වන්න සංඝයා උත්සාහ කුටියක් හදලා පූජා කරනවා කියන එක කුටියක් කරනවා කියන එකත් ඔන්න ඔය වගේ කාරණාවක් යටතේ වැටෙන එකක්. ඒක ඒ උනත් දැන් අර ස්වාමීන් වහන්සේත් එක්ක මම කතා කරද්දී ඒ සාංශි කිව්වේ ඉතින් මම කිව්වා ඒ උනත් සාංශි 99ක් ස්වාමීන් වහන්සේලා ඉන්නේ ඔය දැන් අපි කියන අපි කියන ඒක නෙමෙයි නේද කියලා මේ මේකේ. ඊට පස්සේ ඒ සාංශි කියනවා ඒක නම් ඉතින් එහෙම තමයි කියනවා. ඊට පස්සේ මන්කුව ස්වාමීන් වහන්සේ මාත් හිතිය ඔය අනිත් මතේ කිව්වා. ඇත්තරම මාත් හිතිය අනිත් මතේ ඔය සාමාන්‍ය සංඝයා ස්වාමීන් වහන්සේලාගේ ඉන්න මතේ හිතිය. හැබැයි හේතුඵල ධම වැටලා තියෙන්නේ මගේ මතේ විදියට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ හේතුඵල ධම පෙන්නලා තියෙන්නේ මගේ මතයට මගේ මතේ විදියට නෙමෙයි. එතකොට මම මගේ මතේ කියලා හරියන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේ පෙන්නපු හේතුඵල ධම මේ පැත්ත පෙන්වන්න ඕනේ. ආ මේ කාරණාව යොයි කරේ. ඉතින් කෙනෙක්ට පුළුවන් අර අර හැමදේම සද්ධාන්සාරී ධම්මාන්සාරී කියලා හිතන් ඉන්න අය වගේ ගිහිල්ලා මැරලා බලන්න එහෙම වෙලා තියෙනවද මැරෙනකොට සෝතාපන්න වුණාද නැද්ද කියන එක මැරුණට පස්සේ චෙක් කරගන්න පුළුවන් තමන්ට ඒ ඒ වගේ ඉතින් එතෙන්ට ඒ වගේ සාමාන්‍ය සංඝයා උත්සව කුටියක් ඇදුවා බුද්ධ ප්‍රමුඛ සංඝයා දුන්නා වඩා දානයක් පිටක් වැස්සුණා මම දැන් ගෙලින්ම දිව්‍ය ලෝකේ තමයි කියලා කවුරු හරි කෙනෙක් හිතන් හිටියොත් එයාට මැරලා බලන්න පුළුවන් ඉතින් මම දැන් දිව්‍ය ලෝකේ ගියාද කියලා ඕ මොකෑ වුනේ කියලා ඒකට. පැහැදිලිද? එහෙම. ඕක ඔය කාරණාව විස්මතු කරන්න තමයි අර අපි ඕකි ගත්තේ මේ මම ඒ තැන හෙව්වා හැබැයි මට හොයාගන්න බැරි වුණා. ඒ කියන්නේ අපිට ඔහොමනම් ඔය විදි ඕක ඔහොමනම් අපි හිතන්නම කෙනෙක් රහතන් වහන්සේ නමක ඝාතනය කරනවා කියලා භික්ෂුන් වහන්සේ නමක ඝාතනය කරනවා. එයාට එහෙනම් ආනන්තරීය පාප කර්මය හැදෙන්න ඕනේ. අපේ පැත්තෙන් ඕක සිද්ධ වෙනවා නම් අපි චේතනාව එක හිතින්ම කරොත් ඒ වැඩේ. රහතන් වහන්සේ නමක් ඝාතනය කරනවා කියලා අපි ඝාතනය කරනවා විචුන් වහන්සේ නමක්. ආනන්තරී පාප කර්මයක් එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙනම් අකුසල විපාකෙත් ඒ විදිහට වෙන්න බෑනේ. අකුසල විපාකෙත් අපේ චේතනාව මත ඒ තනිකර ඒ චේතනාවෙන්ම ඒ බලවත් හිතින්ම කරා නම් ඒකට සමාන විදිහට විපාක එන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ මට අර හොයාගන්න කෙනෙක් අර එයාගේ තාත්තව මරන්න කියලා ඉවරලා මේ කලවරේ ගිහිල්ලා ගහලා මරනවා මරපුවම තාසන්නේ වෙන කෙනෙක් නැරෙන්නේ. එයාට ආනන්දීය පාප කර්ම වෙන්නේ නැහැ. ප්‍රාණඝාත කර්ම වෙනවා. ආනන්දීය පාප කර්ම වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ එයාගේ චේතනාව ඒක වුණාට සත්‍ය වශයෙන්ම ප්‍රතිග්‍රාහක පක්ෂයේ ඉති තාත්ත නෙමෙයි. එයාගේ දාන නෙමෙයි එයාගේ හිරිහැරය පිළිගත්ත කෙනා හිතිය තාත්ත නෙමෙයි. ඒ නිසා ආනන්දීය පාප කර්ම වෙන්නේ ආන් ඒ වගේ සංඝයා උත්සාහ හදන කුටිය සත්‍ය වශයෙන්ම සංඝයා නෙමෙයි නම් පරිහරණය කරන්නේ සංඝයා උත්සාහයෙන් ලැබෙන පින යාට ලැබෙනවා කියන එක වෙන්න විදිහක් නැහැ. ඒ කුටියෙන් එහෙම කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපිට නම් කරන්න පුළුවන් මේක සංඝයා උත්සාහද කුටියක් කියලා අපිට නම් කරන්නත් පුළුවන්. ඔක්කොමලට කියන්න පුළුවන් මේක සංඝයා උත්සාහ නෑ නෑ සංඝයා උත්සාහමයි මම හිතුවේ කියලා. හැබැයි ඒකෙන් අවශ්‍ය කාරණාව සිද්ධ වුනේ නැත්නම් ඒකේ අවශ්‍ය ප්‍රතිඵල එන්නේ විදිහක් නැහැ. ඉතින් ඕම ඔහොම තැනකට යනවා ඒක විවාද සම්පන්න තැනකට යනවා. ඉතින් මම මේ බුද්ධ ශාසනයෙන් ලැබෙන දේක් අඩු කරන්න කියලා අදහසකින් කියන එකක් නෙමෙයි. මට ඒක අවශ්‍ය වුණේ ඇත්ත මේකයි. නැත්තම් මිනිස්සු ප්‍රමාද වෙනවා. මම මෙහෙම දෙයක් කරන් තියනවානේ හරි කියලා හිතන් ඉන්නවා. එහෙම. ඒක හරි ප්‍රමාදයකට යනවා. අන්න ඒ දසන්ති. එමයි සංසේක බොහොම පැහැදිලි මම ඒක මේ මේ අය අය යහුවෙත් ඒකයි මේ මොකද නෑ හොඳයි සාමාන්‍ය හොඳයි ඔව් එතකොට ඉස්මතු වෙන්න මේ මේ තහවුරු වෙනවනේ ඉතින් නැත්තම් මේ මේ අපි මේ කුටියක් හදන වෙලේම මේ මිනිසුන්ගේ මේ හිත අනිත් පැත්තට යන විදිහට මේ <laughs> එහෙනම් <laughs> දේශනාව කරන්නේ නැහැ නේද <laughs> අනේ ඒක ඒක තමයි අපි මේ කුටියක් හදන වෙලාවේ අපි එහෙම කියපුවා නේද එතකොට ඔව් නිකන් ඩිස්කරේජ් කරනවා වගේ ඔව් ඒත් ඇත්තටම ඒ කියන්නේ අපි එහෙනම් නොකිය නොකිය යුතුයි අපි දැන් මේ අවස්ථාවේ ඔව් කුටියක් හදාගෙන ඉන්න ඔව් වෙලාවේ ඔහොම කාරණාවක් මේවා කිව්වොත් දැනගත්තා අපිට සඳරත වින්ඩෝස් ඇත්තේ කාරණාවක් වෙනවා එහෙම එහෙම ඒක නම් තර අපේ අර කියන්නේ අර බුද්ධ ශාසනයේ බුද්ධ ශාසනයේ ඇසේ මේ දේවල් වල අර්ථ අර්ථ ඉස්මතු වෙන්න ඕනේ ඒක ඒක නිවැරදි අර්ථ ඉස්මතු වෙන්න ඕනේ එහෙම නිවැරදි අර්ථ ඉස්මතු නොවෙනකොට වැරදි අර්ථේ ඉස්මතු වෙලා ස්ථාපිත වෙනවා ලෝකෙ ඒක බොහෝ දිනාට අයහපත පිණිස පවතිනවා එතකොට ඒ අදහසින් තමයි දැන් මේ කාරණාවල් ඔහොම මේ සතා කරලා මේ ස්ථාපිත කරලා පෙන්නන්නේ. එතකොට ඒ කියන්නේ දානකින් අවශ්‍ය වර්ණ සැපේ බලය හැදෙනවා වගේ කුටියකිනුත් කෙනෙක්ගේ අවශ්‍ය වර්ණයේ සැපේ බලය රැකෙන්න ලොකු උපකාරයක් කරනවා. කුටියක් කියන එකනොත් දාන විදිහට ඇඟ ඇතුළට අරගෙන නෙමෙයි වටේට ආවරණය කරලා යාම එයාගේ අවශ්‍ය වර්ණයේ සැපේ බලය සුරක්ෂා කරන්න ඒක වඩා වර්ධනය කරවන්න ලොකු උපකාරයක් කරනවා. ඊට අමතරව බණ භාවනා ආදී මේ දේවල් ඒ පැත්තට ලොකු උපකාරයක් කරනවා. ඊට පස්සේ ඔය ඔය මොනුන්ද ගෝම්සු ආදී මේ ඔය සත්තුන්ගෙන් එයාව අර්ථ කරගන්න ජීවිතේ ලොකු උපකාරයක් කරනවා. එතකොට ඒ දැන් අර දානේ මාර්ගඵලලාභී කෙනෙක් වැළඳුවේ නෑ වගේ මේ උපකාරය මාර්ගඵලලාභී කෙනෙක්ට ආවේ නැති වුණොත් එහෙම ආවේ නැති වුණොත් එතකොට ඒක කොහොමද එතකොට සාමාන්‍ය කෙනෙක්ට ආවනම් ඒක කොහොමද අර මාර්ගඵලලාවින්ට යන දාන්නට වඩා මහත්ඵල වෙන්නේ අපි එහෙම කිව්වොත් ඒක ගැලපෙන්නේ නැහැ නේ කන්ට්‍රඩික්ෂන් එකක් වෙනවා එතකොට මාර්ගඵලලාවී නැති අයට දෙන එකක් අන්තිමේදී මාර්ග සත්‍ය වශයෙන් මාර්ගඵලලාවී අයට ලැබුණ එකට වඩා මහත්ඵල වෙලා අන්තිමේදී එතකොට බුදුරජාණන් වහන්සේ මේ කියපු මේ පරියාය වැරදි උඩි යටිකුරු වෙච්ච අවස්ථාවක් පොඩි කාරණාවක් අපිට එහෙම ගන්න පුළුවන් කුටිය සාමාන්‍යයි පරිහරණය කරන්නේ අරක දානි මාර්ගඵලලාභියයි පරිහරණය කරන්නේ අන්තිමේදී සාමාන්‍යයි පරිහරණය කරපු එකක් මාර්ගඵලලාභින් පරිහරණය කර මේ වන්දපු දානකට මහත් පද වෙනවා එතකොට ධර්මතා ගැළපෙලා නැහැ අන්තිමේදී එතකොට ඒ හින්දා අපිට ඒක ඒ විදිහට ගන්න බෑ ඒ වුණාට අරහෙම තමයි ඒක ඉතින් කියන්නේ අපි කියලා දෙන අතරම අපි කියලා දෙනවා ඉතින් එහෙමයි ඉතින් අපිට අර බලංගොඩ ආරණ්‍ය හැදුවේ මාර්ගඵලලාභී සංඝයා පරිහරණය කරන්න කියන අදහස තමයි හැදුවේ. පරිහරණය කරත්වා කියන අදහසින් හැදුවේ. ඒක ඒ විදිහට හදපු කාරණයක් තමයි ඒ. හරි එතන එතකොට එතනින් එහාට ඊට පස්සේ තියෙනවා මේ ඒ කියන්නේ කාටද ඔතෙන්ට කම කරේ අහන් තියනවද කියන්න තියනවද? සයනස එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා සයනස මේ දැන් එතන කීරානි සයනස සංඝයා උදෙසා කියලා දැන් එතන සංඝයා ද සංඝයා කියන ඒ ඒ වචනේ සානංශ ඩෙෆිනිෂන් එක දැන් කිව්වහම මේ සෝවාන් මාර්ගයේ ගමන් කරන ඒ සෝවාන් මාර්ගයට ගමන් කරන සාමණේරලට ඒකට අයිතිනේ මේ සානංශ. ඔව්. ඒ සෝවාන් මාර්ගයේ ගමන් කරන කිව්වහම ඔය සෝවාන් මාර්ගයේ සෝවාන් මාර්ගය කියන එක අපි කලිනුත් ඔබ කතා වුණා ඇත්තටම. සෝවා අපි සාමාන්‍යයෙන් ඒතකොට භික්ෂුන් වහන්සේලා සමහර අය හිතනවා සෝවාන් මාර්ගය කියලා කියන්නේ ඒතකොට තෙරුවන් සරණ ගිහිල්ලා සෝතාපන්න වෙන්න උත්සාහවත් වෙන සිල්වත් බව රැකගෙන බණ භාවනා කරන කියලා එතනින් ගන්නවා. එතකොට ඒකකොට ඒ ඒක වෙන්න විදියක් නැහැ මොකද දැන් ඒ අය උජුපටිපන්න ඥායපටිපන්න සාමීචපටිපන්න කියලා එතනින් එහාට තියෙන ಗುಣ ටිකේ නැහැ. දැන් ඒක කියනවානේ දැන් අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා ගැන කියද්දී සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උපටිපන්නෝ ඥායපටිපන්නෝ සාමිච්චපටිපන්නෝ කියලා ආරෂ්ඨාන මාර්ගය නම් ඍජු ඍජු ප්‍රතිපදාවට පිළිපන්නේ මේ සුපටි මේ උජුපටිපන්නයි කියනවා ඊට පස්සේ ඒකේ මනාකොට දුක්ෂය කරවන්නා වූ නිවන පිණිස හේතු වන්නා වූ ප්‍රතිපදාවට පිළිපන්නේ සුපටිපන්නයි කියනවා ඊට පස්සේ අවබෝධ ඥානය ඇති කරන්නා වූ ප්‍රතිපදාවට පිළිපන්නේ ඥායපටිපන්නයි කියනවා ඊට පස්සේ සාමිච්ච ප්‍රතිපන්නයි කියලා කියන්නේ මේක අනිත් අයට කියලා දෙන්න සුදුසු හේයින් සාමිච්ච ප්‍රතිපන්නයි කියනවා. එතකොට ඔය ಗುಣ ටික අර මම සෝතාපන්න වෙන්න කියලා උත්සාහ කරන කියන භික්ෂුන් වහන්සේ නමක්ගේ හරි ගිහියෙක්ගේ හරි ওই ටික නැහැ. බුදුරයන් වහන්සේ එතන කියන අයර කියන එක ඒ සාමිච්ච ප්‍රතිපන්නයි උඩුපටි උඩුපටිපන්නේකුත් නෑ. එයා ඇත අපි දන්නවා එයා ඉන්නේ සක්කාය දිට්ඨියනේ. සක්කාය දිට්ඨියෙන් දැන් අපි උපදේශ කල්පනා කරන්න කවුරු හරි කෙනෙක් මේ ධර්ම අවබෝධ කරන්න කියලා මේ ධර්ම අවබෝධ කරන්න කියලා උත්සාහවත් වෙනවා. ඒ බොහොම සිල්වත් කටයුතු කරන් යනවා කියන හිතන භික්ෂුන් වහන්සේ නමක් හෝ ගිහියෙක් වේවා. සෝතාපන්න වෙන්න කියලා කටයුතු කරන් යනවා. එතකොට එයාගේ සක්කාය දිට්ඨිය තියනවද නැද්ද? දෙස් මොකද්ද කියන්නේ? තියෙනවා සායනස. සක්කාය දිට්ඨිය දෙන. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අර පරිසම්බිදා මග්ගපකරණ කියනවා කෙලින්ම සක්කාය දිට්ඨිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨි ඒක සක්කාය දිට්ඨිය තියෙන මිත්‍යා දිට්ඨිකස්ස පුරිස පුද්ගලස්ස දින්නම් දානම් න මහප්පලෝ හෝති මහාන් සංසෝ කියනවා. ඒ වගේ සක්කාය දිට්ඨිය නම් මිත්‍යා දෘෂ්ටිය තියෙන පුද්ගලයන්ට දෙන දානි මහත්ඵල මහානිසස වෙන්නේ නැහැ කියලා කියනවා කියන්නේ. එහෙමයි. ඒකත් ඒකත් එක්ක ආයෙ කන්ට්‍රඩික්ෂන් එකක් වෙනවනේ. අපි අරිය මාර්ගය වඩනවා කියලා ගත්ත ගමන් ඊට පස්සේ සාරිපුත්ත මහරහතන්වහන්සේ කියනවා මේ සක්කාය දිට්ඨිය තියෙනවා නම් ඒක මහත්ඵල වෙන්නේ නැහැ කියනවා. එතකොට අපි හිතනවා ඒක මහත් එයාට දැන් දාන්න මහත්ඵල වෙනවයි කියලා. සාර ඒක සාරිපුත්ත මහරහතන්වහන්සේ කියන කාරණාවට ප්‍රතිවිරුද්ධ වෙනවා ඒ පාර. එහෙමයි සාරා. එහෙමයි. තේරෙනවද හැමෝටම තේරෙනවද ඒක? සාරිපුත්ත මහරහතන්ට එහෙම කියලා දෙද්දී සක්කාය දිට්ඨිය නැති වෙන වෙලාවක් එනවා. සක්කාය දිට්ඨිය කියන එක මෙහෙම ඇති වෙලා නැති වෙන එකක් නෙමෙයි. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා එහෙම එකක් නෙමෙයි. ඒක නැති ඒක හැම වෙලාවෙම පැවතිලා නැති වෙන්නේ මාර්ගසිතේදී. මාර්ගසිතේදී තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. අන්නේ මාර්ගසිතට ආපු කෙනාට තමයි මාර්ගයට ආපු කෙනා කියලා කියන්නේ. මාර්ගසිතේ එන්න ඕනේ. එතකන් සක්කාය දිට්ඨිය තියෙනවා. එතකන් දෙන දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. එතකන් දෙන දාන මහත්ඵල මහන්සස් වෙන්නේ ඒකයි අර මේ ඒකේ ගන්නුනි කාරණාව. එහෙමයි. ඒක සන අර උත්සාහවත් වෙනවා කියලා එයා මාර්ගයේ ඉන්න කෙනෙක් කියලා ඒක වික්ෂුන් වහන්සේලා එහෙම කියනවා. ධර්මදේශකයන් වහන්සේලා එහෙම කියනවා. හැබැයි එතකොට අපිට අහන්න තියෙන මෙච්චරයි. එතකොට එයාගේ සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද කියලා යහන් තියෙනවා. සක්කාය දිට්ඨිය තියෙනවා කිව්වොත් එහෙම සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා එයාට දෙන දානි මහත්ඵල වෙන්නේ නැහැ කියලා. එතකොට එතකොට එයාත් දෙන දාන මහත්ඵල වෙනවා කියලා ගත්තොත් එහෙම ඒ අර දැන් බුදුරජාණන් වහන්සේ කියවන මහත්ඵල වෙනවා කියලා අර දෙක ගැලපෙන්නේ නැහැ. එහෙමයි. අවසර මාර්ගය මොකද? අවසර සම් මේ බාධා කරනවා මේ දැන් හැබැයි මාර්ගසිත කියන එකේ දැන් මාර්ගසිතට මේ මාර්ගසිත ආපු කෙනා එහෙම මාර්ගසිතේ ඉන්නවා කියලා එකක් නැහැ ස්වාමීන් වහන්සේ මාර්ගසිතත් එක්කම ඵලසිත උපදිනව නේද? එතකොට මේ මාර්ගසිතෙන් ඔය එතකොට මාර්ගසි ඒ කියන්නේ ඒ අර අටුවායම එක තැනක කියනවා ඔතනදී ඔය මම හිතන වේලාම් සූත්‍රයයි දක්මී බං සූත්‍රයයි. ඒතකොට මාර්ග චිත්තයෙන් කෙනෙකුට දාන දෙන්න පුළුවන් ද කියලා එකක් අහනවා. අහලා කියනවා පුළුවන් කියනවා. මොකද එයා විදර්ශනා භාවනාව කරමින්ම ඉද්දි ඒ වෙලාවේ දාන පිළිගන්නවා කියනවා කියන්නේ. ඒ මොහොතේ. ඒකක් වෙන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ ඒක ඒකත් වීමේ අවස්ථාවක් තියෙනවා. කන කැස් බෑවා විය සුදුරින් අහස බලනවා වගේ ඒකට chance එකක් තියෙනවා. ධර්මය සාමාන්‍යයෙන් මෙනෙහි කරමින් නොවුනත් ඔව් දානෙ ඈ පිළිගන්න අවස්ථාවෙත් එයා මේ මේ ඒ මෙනෙහි කරමින් හිඳලා ඒ වෙලාවේ මාර්ගසිත උපදින්න පුළුවන් ඒ වෙලාවේ මාර්ගෙට මාර්ගෙට මාර්ගෙට පිළිපන්නවා යා. එතකොට ඒ හින්දා ඒ මාර්ගසිතෙන් තමයි සක්කාය දිට්ඨිය පැහැෙන්නේ. මාර්ගසිතට එන්නේ නැති කෙනෙක් මාර්ගයට අයිති කෙනෙක් කියලා ගන්න බෑ. මාර්ගයට අයිති කෙනෙක් කියලා ගත් අරගෙන යාර්ධන දානි මහත්ඵලයි කිව්වොත් එහෙම සාරිපුත්ත මහරහතන් වහන්සේ කියපු කාරණාවට විරුද්ධ වෙනවා. සක්කාය දිට්ඨිය තියෙන කෙට දෙන දාන මහත්ඵල වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ කියපු කාරණාව විරුද්ධ වෙනවා. අරක මහත්ඵල වෙලා සක්කාය දිට්ඨිය තියෙද්දි පැහැදිලිද? ඉතින් ඒ හින්දා එතන ඔතන ලොකු මේ ඔය මාර්ග සිද්ධිතය ගැන එකයි මම කිය සද්ධාන්සාරි ධම්මාන්සාරි කියන එක ඒක මේ මේ. ඒක ඒක මේ දවස් ගණන් අවුරුදු ගණන් එහෙම තියෙන එකක් නෙමෙයි. මාර්ග සිද්ධිතේට ඒක එන්නේ එකපාරින් එන්නේ ඒක ආවොත් ඵලසිතට ගිහිල්ලාම තමයි නතර වෙන්නේ. ආයෙ එතෙන්ට ගිහින් තුට්ටම් මෙහෙට ඇවිල්ලා ආය එහෙම දවස් ගණන් යන්නේ නැහැ. මාර්ගයට ආවනම් ඵලයටපත් වෙනවා. ඒකමයි යා කියන්නේ අවිද්‍යාව ප්‍රහීන කරගෙනමයි මාර්ගෙට උපදින්නේ. ඒකයි යා උදුපටිපන්න කියන්නේ කියන්නේ ඉදු මාර්ගය දැක්ක කියලා කියන්නේ ඒකයි. අවිද්‍යාව ප්‍රහීන කරගෙනම ඒක එපමණකින් මෙයා කියන්න සුසුයි ධර්ම. ඒ කියන්නේ එයා කියන්න සුසුයි කියලා කියන්නේ ඵලය අත්දැකලම තමයි එළියට එන්නේ. මා විතකොට එයා නිරෝධය කියන ස්වභාවය දන්නවා. නිරෝධයට යන මාර්ගෙත් හරියටම දන්නවා. අවිද්‍යාව ප්‍රහේණය වෙන්නේ මෙහිමයි කියලා දන්නවා. ඒ හින්දා යාර සුපටිපන්න උදුපටිපන්න ඥායපටිපන්න සාමීචපටිපන්න ගුණ ටික යාගුන් තියෙනවා. ඊට පස්සේ සක්කාය දිට්ඨිය නැතිවීම හින්දායි ආහුනේය පාහුනේය දක්ඛිනේය අන්දිරිකරණේය කියන ගුණ ටික එන්නේ. සක්කාය දිට්ඨිය නැතිවීම හින්දා. අපි සක්කාය දිට්ඨිය තියාගෙන ටිකක් මාර්ගේ වඩාගෙන යනවා කියදවලා මේ කියලා මෙයා සද්ධාන්තාරි ධම්මාන්තාරි ඇති කියලා ගත්තොත් ඔක්කොම අර මේ ධර්මතා එකිනෙකට පැටලෙනවා. ප්‍රකාශ පැටලෙනවා. ඒතර එතකොට මේ ධර්මයේ ඔන්න අදුපාඩු වෙන්න පුළුවන්. සාරිපුත්‍ර මාතා සේනම කිව්වොත් මේ චක්කයිදිටිදී මහත්ඵල වෙන්නේ කියලා අපිට ගන්න පුළුවන්. එහෙම තැන් ධර්මේ නැහැ. පිරිසුදු බුද්ධ දේශනාව එහෙම මේ එහෙම තැන් තැනක් හොයන්න බෑ. මම හිතන්නේ කට්ටියට පැහැදිලි වෙන්න ඇති කාරණා. එහෙමයි. හොඳයි. මේ මේ ධර්ම සාකච්ඡාවේ වටිනාකම ඔකයි කවුරුරි අහනවා නම් ඒ කාරණා ඉස්මතු වෙනවා නේ. නැත්තම් ඉස්මතු වෙන්නේ. තා මොනවද ඒ කියලා අහන්න තියෙන්නේ. ඊට පස්සේ එදරින් යාට ඒ වේලාම් සූත්‍රය විස්තර කරේ මේ අර මේ අර පෙරුවන් සම්මයන් ගැන. පසන්න චිත්තෝ සුප පසන්න චිත්තෝ පෙරුවන් ප්‍රසන්න සිතින් තෙරුවන් සරණ යනවා කියලා එතන අවිච්ඡ ප්‍රසාදය ගැන කතා කරන්නේ. ඒක අතුවාවෙත් කියනවා. ඒක මත දෙකක් ඒ ගැට්ටිය කියනවා. අවිච්ඡ ප්‍රසාදය ගැන කතා කරන්නේ කියලා ඒක අර ඒ විදිහට තමයි අපිට ගන්න තියෙන්නේ. ඒකට මම අර උදාහරණයක් කිව්වා මොකද නැත්නම් අපි මේ අනාදිමත් සසරේ ඕන තරම් පෙරවන් සන්න ගිහින් කලින් අවස්ථාවල් තියෙන්න පුළුවන්. මේ දැනටත් මේ කට්ටිය ඉන්නේ දැන් පෙරවන් සන්න ගිහින් මැන්න පෙරේතලෝ කියන්නේ නේ. ඇහුවොත් බුද්ධ සරණං ගත්තාම ධම්ම සරණං ගත්තාම කියලා කිව්වෝ කිව්වේ නැති කියලා කියලා තියෙනවා. හදවතින්ම කිව්වද කියලා හදවතින්ම කියපු කට්ටියක් ඇතිවද? අනේ ඕ මා දැන් පැවිදිලා ගිහිල්ලා පැවිදි වෙන කට්ටිය පෙරවන් සරණ යන්නේ හදවතින්ම නෙමෙයිද? පැවිදි වෙනකොට ඊට පස්සේ සිවුරු ඇල්ලලා ගිහිල්ලා ඒ දේවල් කරගෙන ගිහිල්ලා හතර පහ යනකොට නේද? එතකොට ඒ එතකොට හේතුරුවන් සම්මයම් කියලා කියන්නේ ඔතන අර ඔය බුද්ධ ප්‍රමුඛ සංඝයා දෙන දානට වඩා මහා සංඝයා පරිහරණය කරන කුටියකටත් වඩා මහත්ඵල වෙන එක තමයි කියනවා මේ අචල සද්ධාවටපත් වීම. අචල සද්ධාවටපත් වීම. එතකොට එයාගේ පිරිසිදු හිතක් උපදිනවා. ඒ පිරිසිදු හිතින්ද අපිට පේන හැටියට ඒ කියන්නේ පිරිසිදු හිතේ විපාක විදිහට එයාට අතිශය ප්‍රබල විපාක සකස් වෙනවා ජීවිතේට. ඔය ගැන නේද තියෙන ඊපස් එතන ළඟ තියෙනවා සිල්පද ඒ තෙරුවන් සරණ ගිහිල්ලා ඉතින් සිල්පද වලට එනවා කියන එක. එතකොට ඒ සීලයත් ආරකාන්ත සීලය. ඒකයි දැන් ඔය දෙකට ආව පමණින් බලන්න මම උදාහරණයක් කියන්නම් අර බුදුරජාණන් වහන්සේ කාලේ සිද්ධියක් වෙනවා සුප්පබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. ඒ කුෂ්ඨ රෝගියා හිඟන්නේ. හිඟන මිනිස්සේ මේ ඇඟේ ඒ මැදට කුෂ්ඨ හැදෙච්ච මිනිස්සේ මේ මිනිස්සයා එක තැනකට යනවා මිනිස්සු එකතු වෙලා ඉන්න තැනකට මේ මොනවා හරි කෑමක් බෙදනවා ඇති කියලා බලද්දී මිනිස්සු එකතු වෙලා ඉන්නේ බුදුරයන් වහන්සේ ඇවිල්ලා බණ කියනවා. ඊට පස්සේ මෙතන බණ කියන තරම් එකට හැරිලා යන්න කියලා මොන මේ මිනිස්සු එකතු වෙලා ඉන්න ඉඳ මොකක් හරි වැදගත් දෙයක් කියනවා ඇති මාත් පොඩ්ඩක් අහන් ඉන්න ඕන කියලා අහනවා. එදා ධර්ම අවබෝධ කිරීමේ හැකියාව තියෙන්නේ යන්න. ඒ කුෂ්ඨ රෝගියෙක් වුණාට එයාගේ සසරේ ඒ පින තියෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ මෙයාගේ හිත දැකලා එයාගේ හිත සමාධිමත් වෙන එකට කරුණු කියලා ධර්මාබෝධ වෙන එකට කරුණු කියනවා. අන්තිමේදී මෙයා එදා ධර්මාබෝධ කරනවා. කරලා ඔව් එතන මම එතන කතා දෙකක්. ඊට පස්සේ එයා ඒ කරලා මරනවා. තව තැනක තව මම හිතන ඔක නෙමෙයි. පොඩි තව කතාවක් තියෙනවා. ඔය විදිහට දිව්‍ය ලෝකේ දෙවිවරු අතර එක දෙවි කෙනෙක් උපදිනවා. ඒ දෙවි කෙනා මේ කලින් මනුස්ස ලෝකෙදී හිඟන්නේක් වගේ හිටපු මිනිසෙක්. කියන්නේ බොහොම දිලුණු හිඟන්නේක් වගේ හිටපු මිනිසෙක්. දැන් මෙයා දෙවි කෙනෙක් වෙලා අනිත් දෙවිවරුන්ට වඩා ආවුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් බබලනවා කියනවා. ආරෝෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් බබලනවා කියලා. ඊට පස්සේ අනිද්දවුරු කියනවා අනිද්දවුරු කරලා කියනවා මේක හරි පුදුම වැඩන්නේ මේ මිනිස්සයා මනුස්ස ලෝකෙදී එහෙම දන් දීපු කෙනෙකුත් නෙමෙයි. ඊට පස්සේ බොහොම දුප්පත් මේ හිටපු මිනිස්සේ දැන් මෙයා මේ අපිටත් වඩා කොහොමද මේ මෙහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහතාස් කියනවා ආහා එයාට මුකුත් කියන්න එපා. එයා මිනිස් ලෝකේ ධර්ම අවබෝධ කරලා ආපෙන්නේ. හරිද? එතකොට එයාගේ අවිද්‍යාප්‍රසාදයටපත් වීමයි ආර්යකාන්ත සීලයේ පිහිටීමත් එක්කලා ඒකේ බලවත් පිනක් අපිට කියන්න පුළුවන් කුසලයක්. රැස් වෙනවා ආවුෂයේ වර්ණයේ සැපේ බලය අනිත් අයව අභිභවායන. ඒතර බුදුරයන් වහන්සේ මේ කතා කරන්නේ ඔන්න ඔය කාරණා. මෙතන. බුද්ධ ප්‍රමුඛ සංඝයා දෙන දානටත් වඩා ඊට පස්සේ සංඝයා පරිහරණය කරන කුටියකටත් වඩා අවිච්ඡ ප්‍රසාදයට ආරකාන් සීලයටපත් වුණා නම් එයාගේ ඒක මහත්ඵලයි මහානිසංසයි කියනවා. අනිත් දෙවිවරු අභිභවායන ඒ කියන්නේ දිව්‍ය ලෝකේ මාර්ගඵල දාමී දෙවිවරුගේ ප්‍රබලතාවය කොහොමත් වැඩි. ඒක. පැහැදිලි නේද? එතකොට ඒක ගන්න ඒක ගන්න එපා අපි තෙරුවන් සරණ ගියා ගිහිල්ලා ඉන්නේ අපි සිල්පද රකින්න එනම් මම ගන්න එපා. පැහැදිලි. එතකොට මේ ඒ කාරණා වෙන්න. ඊට පස්සේ ඒක නේ මොනවද යන් තියනද? ඊළඟට ඊට පස්සේ ඒ වේලාම දුක්ත ඊළඟ ඉස්සර කරපු භාවනාව. අවවම කියනවා. අවතරේ ස්වාමීන් මේ සමහරට මට කිසි බාධාවක් ඇති වුණා නම් දේශනාව අනතරේ. ඔබ වහන්සේ දේශනා කරපු කරුණ අනුව අර මේ දැන් අර සංඝ වාසයක් ඉදි කරලා කුටි කුටියක් පූජා කිරීම ගැන කියනකොට දැන් මගේ අත්දැකීමක් තියෙන ජීවිතේ මේ අවුරුදු 10 කට ඉස්සර වෙලා ඔය මහා මෙවුන අසපුවේ මේ කුටි බර අරගෙන කුටි ඉදි කිරීමක් තිබුණා. ඊට පස්සේ ඒකට සම්බන්ධ වුණා පුදායම සම්බන්ධ වෙලා ඊට පස්සේ මම කතා කරන්නේ මට මේ මේ මේ කුටියට සම්බන්ධ වෙන කුටි සම්පූර්ණ කුටියක් ගන්න මට හැකියාවක් නැහැ. ඒ වුණත් මං සුළු මුදලකින් මට තියෙන විදිහට මම මේකට සම්බන්ධ වෙනවා කියලා මට ඒ හැකි ප්‍රමාණය මං ඒකට සම්බන්ධ හරියට එදා හිත හරි සතුටු කරගත්තා. ඒ කියන්නේ දැන් ඒ මහමෙවුනා ස්වාමීන් වහන්සේ වැඩින්න ඒ කුටියක් අපි පූජා කරන්න කියලා ඒ පින්කමට ඉඳලා බොහොම හිත සතුටු කරගෙන ආවා. එතකොට දැන් මෙතන මේ ඔබ වහන්සේ දේශනා කරපු කරුණ ඔස්සේ බලනකොට දැන් අර මේ මොනවද මරණට පස්සේ <laughs> විපාක ලැබෙනවද කියන එක ගැන එච්චර මගේ හිතේ විශ්වාසය අඩු නමුත් මම විශ්වාස කරනවා අපි හොඳ කුසලයක් කරා නම් ඒකට විපාකයක් ලැබෙනවනේ ඒ නිසා ඒ යහපත කියන අදහසින් අදහසින් මම ඒ සතුට භුක්ති වෙනවා. දැන් උනත් මට ඒ අදහස හුඟක් අලුත් වුණා ඒ පින. මගේ හිතේ. ඒ කරපු පින් ගැන කොහොමත් හිතලා සතුටටපත් වෙන්න ඒ හැම එක හැම එකකින්ම පිනක් රැස් වුණා. ඒක නෑ කියන්නේ. මේකනම් පිනක් රැස් වුණා. හිතේ ප්‍රීතිය ඉපදුනා නම් තමාගේ පැත්තේ පාරිශුද්ධ ඒ කියන්නේ දායකයාගේ පැත්තෙන් පාරිශුද්ධත්වයට ඒ දානේ බොහෝ සීම ලං වෙලා තියෙනවා. එතකොට ඒ හින්දා ඒක එහෙම තමයි. හැබැයි ඇත්ත මේකයි කියන එක වටහා ගන්න ඕනේ. අපි සත්‍ය මේකයි කියන එක වටහා ගන්න ඕනේ. එහෙමයි. හරිද? එතකොට අපි හිතමුකෝ එතකොට අර කාරණා මම හිතන්නේ කුටි පූජා කාරණාවයි අවිත්ත ප්‍රසාදය කියන කාරණාවයි කියන්නේ තෙරුවන් සරණ යන ඒක පැහැදිලි ඇති වුණා විදිහට ඊට පස්සේ ඒක ඊළඟ කාරණාව කියනවා දැන් මේ මෙත් සිත මෙත්ත චිත්තම් භාවය කියලා කියන්නේ එතන. ටික වෙලාවක් මෛත්‍රීසිත භාවිතා කරයි නම් කියලා. ඊට පස්සේ දැන් බලන ඔය හැමතැනම දැන් බුදුරජාණන් වහන්සේ කරන්නේ මේ දැන් මේ දේශනා විදිහ බලන්න. දැන් මෙත්ත චිත්තම් භාවය කිව්වහම වචනේ අපිට හිතනවා එතනම අපි මෛත්‍රී භාවනාව අපිත් කරනවා නේද මේක ඊට වඩා මහත්ඵල වෙන්න ඕනේ කියලා අපිට අදහසක් එනවා. සාමාන්‍ය කෙනාට. ඒ වුණාට දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කිය දේශනාව කරලා තියෙන්නේ අපි මේ සාමාන්‍ය කෙන සාමාන්‍ය කෙනාට මේක කියවලා තේරුම් ගන්නද නැත්නම් මේක මගේ ධර්මයේ කල්යාණ මිත්‍රයමත් අය කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහගන්න කියලාද මොකද සංජීව උත්තරේ අවබෝධ කරගන්න ඕනේ ස්වාමිනාස් ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ මේ අධර්ම කියවලා තේරුම් අරගෙන තමන් මාර්ගය වඩන්න කියලාද නැත්නම් මේ ධර්මයේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහගන්න කියලාද කල්යාණ මිත්‍රකෙන් අහගන්න කියලා. කල්යාණ මිත්‍රකෙන් අහගන්න කියලා 100 100 කල්යාණ මිත්‍රයා මතයි කල්යාණ මිත්‍රකෙන් අහගන්න කියලා. එතකොට අපි අර දේශනාව බලාගෙන මේකේ මෙත්ත චිත්තම් භාවය කියලා කියන්නේ මේ මෛත්‍රීසිත වඩන එක. එහෙනම් මගේ මම මේ කරන භාවනාව, ඒ කියන්නේ මම පොඩ්ඩක් මෛත්‍රී භාවනාව කරා නම් අර කුටි පූජාවල් වලටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පසේ බුදුරජාණන් වහන්සේලා දෙන දාන වලටත් වඩා දැන් මහත්ඵල වුණා කියලා හිතුවොත් මිනිස්සේ ඒ එයාගේ මෝහය ඒ එයාගේ මෝහ සහගත බවනේ. ඒතර බුදුරයන් වහන්සේ කියන්නේ ඒතර මෙත්ත චිත්තම් භාවය කියලා බුදුරයන් වහන්සේ කිව්වහම බුදුරයන් වහන්සේ කල්ලාණ මිත්‍ර කිව්ව අහගන්න කිව්වහම එයා ඒකේ අර්ථය හරියටම කියනවා. එයා අර්ථය කියනවා. එතකොට ඒක අදුවාවෙත් ඒකේ අර්ථය දෙනවා. ඒක අර්පණා කියනවා. අර්පණා කියලා කියන්නේ මෛත්‍රී ධානය. මෛත්‍රී ධානගත වීමක්. පැහැදිලිද? අර අපිට ඒක හිතුණට නෑ බුදුරජාණන්සේ මෙත්තිත්තම් භාවය කියලා වචනේ කියලා තියෙන්නේ. ඒ හින්දා මේක මෛත්‍රී භාවනාව ටික වෙලාවක් කරා නම් මේක මහත්ඵල වෙනවා කියලා හිතා ගන්න පුළුවන් Tamanට. හිතාගෙන ගිහින් මැරිලා බලන්නත් පුළුවන්. වෙලා තියනවාද කියලා. එතකොට තේරෙයි වෙලා නැහැ කියලා. පැහැදිලිද? අර සිව් දිසාවෙන් අර සංඝයා උත්සාහ කියලා දාන දෙන එකයි සිව් දිසාවෙන් කියන මේ මහා සංඝයා උත්සාහ කියලා කුටි පූජාවත් ඔය සිද්ධියම තමයි වෙන්නේ. අපිට හිතා ගන්න පුළුවන්. එහෙම හිතේ අරිතා දාගෙන සතුටින් ඉන්න පුළුවන්. මැරුණට පස්සේ බලන්න ඕනේ ඒවා <laughs> ජීවිත උනාද නැද්ද කියන එක. තේරුණා නේද? එතනින් ගන්න ඕනේ. එතකොට ධර්මදේශනා කියන්නේ කල්යනිමිත්තකින් අහගන්න එක. එතකොට එයා එයා ඒකේ හේතුඵල දහම කුසලයේ අකුසලයේ කල්යනිමිත්තේ කියලා කියන්නේ ධර්මාබෝධ කරපු අනුම හම්බෙන සෝතාපන්න ශ්‍රාවකේ එයාට ඒකේ කුසලයේ අකුසලයේ පිළිබඳව සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා මේ සම්මාදිට සූත්‍රයේදී එයා හරියටම කුසලයේ අකුසලයේ අඳුරනවා කියලා. මෙයයි කුසලය මෙයයි අකුසලය කියලා එයා අඳුරනවා කෙනෙක්. ඒක ඒක සාමාන්‍ය ශ්‍රාවකයෙක්ට පිළිහිටනට වඩා විශේෂ ඥානකින් පිළිහිටනවා ඒක. එතකොට එතන එතන ඉඳලා ගත්තොත් එයා හරියට අල්ලනවා මේ ඒක අහගෙන කවුරු හරි ගියොත් ඒක හරියට අල්ලනවා නැත්තම් වැරදියට අල්ලනවා. ඉතින් අපිට ආන් එහෙම එකක් තියෙනවා. අපි තනිකර කියවලා මේ නෑ නෑ මෛත්‍රීත්ව මේ භාවිතා කරා නම් මහත්ඵල වෙනවා මේ ඉච්ඡෙන් කියලා තියෙන අර්පණා කියලා වචනයක් බුදුරණාහි කියලා නැහැ නේ කියලා කෙනෙක් හිතා ගන්න පුළුවන් තර්ක කරන්න පුළුවන් ඉතින් යාර අපිට කියන්න තියෙන යා ගියා මැරෙනට පස්සේ බලන්න කියලා ඒක එහෙම වෙලා වෙලා තියෙනවා කියලා එතකොට ඉතින් අර මේ බුදුරණාහි චෝදනා කරන්න එපා තමන්ගේ වැරද්දක් නේ තමන් ඒක හරියට තේරුම් ගන්න තියෙනවා හරි නේද ඊට පස්සේ එතකොට මේ මෛත්‍රී කිය කියනවා මේ කාමාවචර ඒ කියන්නේ කාම මොකද කියන්නේ මේ කුසල් පින්වැස්සන ඒ වගේ අග්‍රම වෙන්නේ මෛත්‍රී සිතයි. පැහැදිලිද? පින්වැස්සන ඒ වගේ අග්‍රම වෙන්නේ මෛත්‍රියයි. ඔතන ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ වෙන තැන්වලත් සූත්‍ර දේශනා කියලා තියෙනවා. ඔතනින් එහාට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව කියන්නේ පින්වැස්සන එකක් නෙමෙයි. අනිත්‍ය සං කර්ම බුදුරණා දේශනා කරනවා කර්මයක් තියෙනවා සුදු කර්ම කියලා. ඒ කියන්නේ සුදු කර්මයක් කියලා තියෙනවා කියන සුදු විපාක දෙනවා. කළු කර්මයක් කියලා තියෙනවා කළු විපාක දෙනවා. සුදු කළු කර්ම මිශ්‍ර කර්ම තියෙනවා කියනවා මිශ්‍ර විපාක දෙනවා. සුදුත් නොවන කළුත් නොවන සුදු කළු කර්ම දෙකම ෂෙයා කරවන්නා වූ කර්මයක් තියෙනවා කියන්නේ. එතකොට සුදු කර්ම කියලා කියන්නේ පින් පුණ්‍ය කර්ම තියෙනවා පුණ්‍ය විපාක දෙනවා. කළු කර්ම කියන්නේ පාප කර්ම තියෙනවා පාප විපාක දෙන්න. ඊට පස්සේ සමහර කර්ම තියෙනවා එයා කරද්දි පව් පින් දෙකම මිශ්‍ර කරලා කරනවා. සමහර දේවල් කරනකොට එයා ඒ කියන්නේ පවට අනුව කල්පනා කරනවා පින්ට අනුව කල්පනා කරනවා. ඒතකොට පව් පින් දෙකම මිශ්‍රව එයා විපාක දෙනවා. තව කර්මයක් තියෙනවා කියනවා ඒක පිනයි පවයි දෙකම ෂෙයා කරවන්නා වූ කර්මයක්. ඒක තමයි අනිත්‍ය සංඥාව. පැත්තේ ඒතකොට අනිත්‍ය සංඥාවෙන් පින් රැස් වෙන්නේ නැහැ. අනිත්‍ය සංඥාවෙන් පින්දැස් වෙනවා කියලා ගන්න යන්නේ පානිත්‍ය සංඥාවෙන් පින්දැස් වෙන්නේ නැහැ. ඒක කර්මයේ ෂය කරවන්නා වූ කර්මයක්. කර්මයේ ෂය කරවන්නා වූ කර්මයක්. එතකොට ඒකෙන් වෙන්නේ සසරක් ඇති වෙනවා. අනාදිමත් සසරක් සාමාන්‍ය කෙනෙක් තියෙනවා නම් මේක අනිත්‍ය සංඥාව ප්‍රබලව වඩන්න ගත්ත ගමන් එයාගේ සසර කෙටි වෙනවා. එතකොට ඒ මහත්ඵල මහත්ඵලයි කියලා බුදුරජාණන් කියන්නේ නිවන අරමුණු කරලා. নিরপেක්ෂව අපි කියවනේ මේක මහත්ඵලයේ මේ මහත්ඵලයේ নিরপেක්ෂ ස්වභාවය කිව්වේ මහත්ඵලය කියලා කියන්නේ නිරෝධය කියන ස්වභාවය නිවන මහානිසංසය කියන්නේ සියලු දුකින් නිදහස් වීම කියලා. අන්න එතෙන්ට ඉලක්ක කරලා තමයි අන්තිම එක කියලා කියන්නේ. අනිසඤ්ඤාව භාවිතා කිරීම. නැත්නම් අනිසඤ්ඤාව භාවිතා කිරීමෙන් මෛත්‍රී භාවනාවට වඩා පින්දැස් වෙනවා කියලා ගත්තොත් එයා ආයෙ පටලගත්තා. පැහැදිලිද? ඒක රසිත තේරෙනවද? ඒ කියපු කාරණා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක පැහැදිලි. පැහැදිලිනේ. එහෙමයි. තමයි නැත්නම් සූත්‍ර දේශනා කෙලින්ම තියෙනවා. මෛත්‍රී භාවනාව තමයි පින්වැස්ස මේ වගේ ප්‍රබලම කියලා නේද? ලාන තමයි හම්බෙලා තේ සූත්‍ර දේශනා. ඒ ආන්දරනේ. මම දැනගන්න හිටියා අනිච්ච සංඥාවෙන් ඒ දෙකම නැති වෙලා යනවා කියන එක තේරිලා තිබුණා මට ඒක. දැනන් හිටියනේ ඔය. එහෙනම් හරි එතකොට අනිසඤ්ඤාවෙන් පිටස් වෙනවා කියලා ගන්න එපා. අනිසඤ්ඤාවෙන් කර්මයේ ශය කරනවා. මුනිපාප පහිනස් ඒකනේ කියන්නේ අර නිවන්ට යනකොට පෙනුයි පව් දෙකම නැති කළා දාන්න ඕනේ කියලා. ඔව් ඔව්. ඒක අනිච්ච අනිච්චන්නාවෙන් එක සිද්ධ වෙන්නේ. ඔව්. ඒක. එතකොට එතකොට අන්න එකයි අනිසඤ්ඤාව පන්නලා තියෙන්නේ අර මේ නිවනයි නිවන කියන මහත්ඵලය නම් වූ ස්වභාවය අරමුණු කරලා ඉලක්ක කරලා තමයි බුදුරජාණන් වහන්සේ ඒක කියන්නේ එතනදී. ඔන්න විදිහට වේලාම් සූත්‍රයේ ලොකු ගැඹුරක් යනවා. පැහැදිලිද? ලොකු ගැඹුරක් කතා කරලා තියෙනවා. ඊට පස්සේ අර අපි එතනින් යාට තමයි අර දක්ෂින විභංග සූත්‍රයට අනුව අර මට හාමුදුරනේ පොඩි බාධා කිරීමක් දැන් ඔතන ඔක්කොම ප්‍රශ්න වෙන්නේ දැන් බුදුහාඳුරු කියලා තියෙන දෙක මහත්ඵල මහානිසංස වෙන එක ඒක ඒවා සේරම හරි. හැබැයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ අපි මේ අපේක්ෂාව සහගතව මේ කරන වැඩේ කරන අර මං හිතන්නේ ඉස්සෙල්ලා අර අසංක ඇහුවා වගේ අපේ කරන වැඩේ අපි හරියට කරෝතින් ඊට පස්සේ අර ප්‍රතිග්‍රාහකයා අර එහෙම මේ මේ මේ සෝවන් ඵලයෙන් හරි ඊට හට ගිය කෙනෙක් හරිනම් එතකොට මහත්ඵල මහනිසංස වෙනවා දේවල් ඒ වුණාට ඒක අපේක්ෂාවෙන් කරන්න ගියොතින් තමයි අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ කියන එකයි මට තේරෙන්නේ. ඉතින් අපි කරන්න ඕනේ අපේ වැඩේ හරියට කරන එක විතරයි. ඊතුරු හරිය ඉතින් බාර දීලා ඉන්න ඕනේ මේ. ඔය නෑ ඒක ඒක ඒකේ දෙපැත්තක් තියෙනවා. ඇත්තටම කරුණු තේරුම් ගන්න එක අපි හිතමුකෝ මෙහෙම කියන්නකෝ. අපිට ඕනේ කියන්නකෝ කොහොමද? අපිට ඕනේ කියන්නකෝ දුර ගමනක් යන්න ඈත ඉලක්කයකට යන්න ඕනේ කියන්නකෝ අපි හිතමු ලොකු මහද්වීපයක මේ ඇමරිකාව ඇතුළේ ඔයගේ ලොකු මහද්වීපයක කිලෝමීටර් 1000 ගානක් ඈත තැනකට යන්න ඕනේ. එතකොට කෙනෙක්ට පයින් යන්න පුළුවන්. හරි පයින් මම කොහොමද දැන් ගමන යන්න ඕනේ මට පුළුවන් විදිහට මම පයින් යනවා කියලා දිගටම පයින් යනවා නම් ඒකත් මොලේ තියෙන වැඩක් නෙමෙයි. හරි ඊට පස්සේ දැන් පයින් යනකොට එයාට බස් එකක් හරි නේද කෝච්චියක් හරි හම්බ වෙනවා නම් ඒක නැගලා වේගෙන් යනවා නම් ඒක තමයි එතන යන්න තියෙන බුද්ධිමත් ක්‍රමනේ. ඒ වගේ අපි දාන දෙනකොට අපේ පැත්තෙන් දක්ෂිනාව විසුද්ධියට පත් වෙන විදිහට කටයුතු කරමින් දාන දීම කල යුතුයි. අපි ගමන කොහොමද යන්න ඕනේ? ඒ යන ගමන් බුදුරජාණන් කියන විචේය දාන දාතබ්බන් යත්ත දෙන්නම් මහත්ඵලම්. විචේය දානං දත්වාන සත්තා ගත්තං සුගති. විමසා බලා දාන දෙන්න කියනවා කාට දුන්නොත්ද මහත්ඵල වෙන්නේ. කියලා බුදුරජාණන් කියනවා. මට ප්‍රශ්නයක් තියෙනවා හඳුනේ. විමසා බලන කියන කතාව මට තාම තේරෙන්නේ නැහැ. මොකද කවුරු කෙනෙක් ඇහුවත් ඕක කියන්නේ කතාවක් නෙමෙයිනේ. ඔව් ඒක හරි. එතකොට දැන් ඔගේ සිද්ධියෙන් මාර්ගඵලලාභීන් කියන්නේත් නැහැ. ඇත්තට මාර්ගඵලලාභී නම් මම මාර්ගඵලලාභී මම මාර්ගඵලලාභී කියලා එයා කිය කියන්නේ ඒක වෙන එකක් නෙමෙයි. රහතන් වහන්සේලා කියන්නේ නැහැ මම රහතන් වහන්සේනවා මම රහතන් වහන්සේනවා කියලා කියන්නේ. එතකොට අර මිනිස්සයාට ඒක දැකීමේ හැකියාවකුත් නැහැ. හැබැයි එයා කරුණු සහිතව විමසනකොට එයාගේ හිතේ ඒ සම්බන්ධයෙන් එයාගේ විශ්වාසය පැහැදීම බලවත් වෙලා යනවා නම් එයා ඒ පැත්තෙන් පින කළ යුතුයි. ඒක එහෙම එකක් තියෙනවා. අපිට කෙනෙක් හරියටම ධර්මාභෝධ කරා කියලා ඒකාන්ත විශ්වාසයකට එන්න පුළුවන් වෙන්නේ අපි ධර්මාභෝධ කරපු දවසට විතරයි. හරි. ඒ කියන දැන් ඒක තමයි අර මොකද්ද චුල්ල හත්තිපතවම සූත්‍රේ නේද? එතනදී කියන්නේ අර කියන්නේ ඇත ඇතෙක් කැලේ ඇතෙක් ඉන්නවා කියන එක ගැන අපිට විශ්වාසය තනිකරම ඇති වෙන්නේ කැලේ ඇතාව දැක්කාම තමයි. මේ ඉන්නේ කියලා දැක්කාම තමයි. නැත්තම් ඇතෙක් ගැන ඊට කලින් අපිට ඇති වෙන්නේ ඇතෙක්ගේ අර මේ ගස්වල අතු කඩලා දාලා තියෙන තැන් වල පිට අතු ලොකු තැන් අනුව එහෙනම් මෙහෙම ඇතෙක් ඉන්න පුළුවන් කියන හැඟීමක් විතරයි. ආන් ඒ වගේ මාර්ගඵලලාභී කෙනෙක් කියලා හරි රතනාසනමක් කියලා හරි අපිට ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂයක් ඇති වෙන්නේ අපි අදුම සෝතාපන්න වෙනකොට. ඒ මෙහාට අපිට තියෙන්නේ අපේ හිතේ ඒ කියන ධර්මතා වැඩ කරනවා, හිත ප්‍රබල වෙනවා, ඒ කියන කාරණා සිද්ධ වෙනවා කියලා අපේ මට්ටමින් අපිට ඒ ඒකත් එක්කලා ඇතිවන්නා වූ පැහැදීමකින් තමයි. ඒතකොට ඒ පැහැදීමෙන් ඉඳලා එයා ඒ පැහැදීමෙන් ඉඳලා විමසා බලා දන් දෙනවනම් ඒක මහත්ඵල වෙනවා. ඒකේ නෑ අර ඒ කියන්නේ රහතන් වහන්සේලාට මාර්ගඵලලාභයක පැත්තේ බෝඩ් එකක් නෑ. කාගෙන් බෝඩ් එකක් තියෙනවා නම් මම මාර්ගඵලලාභී කියලා කෙලින්ම තේරුම් ගන්න මෙයා මෙයා කොහෙත් මාර්ගඵලලාභී වෙන්න බෑ එයාගේ අල්පේච්ඡතාවය නෑ අල්පේච්ඡතාවය නෑ එයාගේ ಗುಣ ප්‍රකට නොකරන ස්වභාවය නෑ පැහැදිලිද එතකොට බෝඩ් එක තියෙනවා නම් කෙලින්ම යාව එලින් පිටින් ප්‍රතික්ෂේප කළ යුතුයි ඊට පස්සේ ඒකේ ඊට පස්සේ අනිත් එක තමයි එතකොට අපේ පැත්තෙන් අපිට CLC විමසා බලන්නත් බෑ විමසා බැලීමේ හැකියාව නැති වුණාට ඉතින් අපි අපිට පුළුවන් මට්ටමින් හොයලා බලලා කටයුත්ත කරන්න තමයි තියෙන්නේ. එහෙම පිනක් කරනවා නම්. වෙන ඉතින් ඒක ඒ කියන්නේ ඒක විමසා බලන්න කියලා සිය විමසන්න කියලා එහෙම දැකීමේ හැකියාවක් නැහැ. ඒ ඉන්දිය පරිපරේඥාන. ඔව්. කෙනෙක්ගේ ප්‍රඥාව මැන්නේ යුත්තේ ධර්ම සාකච්ඡාව තුළින් කියලා තමයි කියන්නේ. අන්න එතන අන්න ඒ වගේ තැනකදී විතරයි අපිට පුළුවන් ওই විමසලා බලන්න පුළුවන් වෙන්න විමසලා බලන්න කරන්න පුළුවන්. කියන්නේ කොයිතරම් ලස්සනට හේතුඵල ධර්ම පිරිසුදු වෙනවද? කොයිතරම් ලස්සනට කුසලයේ අකුසලයේ තේරෙනවද? කියන එක මතින් විතරයි. ඒ කුසලයේ අකුසලයේ ඒ බුදුරයන් වහන්සේ දේශනා කරපු දේශනාවට එකට එක යන්න ඕනේ. එයා මොනවා හරි කුසලයේ අකුසලයේ කියලා කියලා හරියන්නේ නැහැ. බුද්ධ දේශනාවට ලස්සනට ඉස්මතු වෙලා ලස්සනට ගැලපෙන විදිහට කුසලයේ අකුසලයේ කීමේ හැකියාවයි. තමයි ප්‍රඥාවන් වෙන්නේ. ධර්ම සාකච්ඡාවකදී. ඒකේ වෙන ක්‍රමයක් නැහැ. එතකොට බුද්ධිමත් කෙනා එතෙන්ට එනකොට එතකොට එයාට මේ හිතෙනවා මේක නම් දැන් අර මට අර ස්වාමීන් වහන්සේ ගැනයි මාතර ස්වාමීන් වහන්සේ ගැන ඒ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනකොටම මේක නම් මේ ස්වාමීන් වහන්සේ නිකන් කියන්නේ දෙයක් නැහැ. මෙහෙම හැකියාව මෙහෙම කොහොමද මිනිස්සෙට මෙහෙම පිහිටන්නේ? මෙහෙම කීමේ හැකියාවක් මෙහෙම තේරුම් ගැනීමේ ශක්තිය කොහෙන්ද පිහිටන්නේ කියලා ඒ බලවත් ඉඳ හිත පැහැදුනා. එහෙනම් එතකොට ඒක අපි ධර්ම අවබෝධ කරා නම් තමයි ඒක ප්‍රත්‍යක්ෂ ස්වභාවයේ ඇති වෙන්නේ. මෙයා අනිවාර්යෙන් ධර්මාබුදු කරලා කිව්වේ කියලා මේක. ඔතනින් විතරයි මා විචය ස්වභාවය කරන් වෙන්නේ නුවණින් විමසීමකින් විතරයි කුසල ලක්ෂණ පිළිබඳව. වෙනස දැන් කවුරු හරි ධර්මයේ ධර්මයේ දිගටම හොයලා එයාට මේ ධර්මයේ හම්බ වෙන්නේ නැතුව ඉඳලා නමුත් ඊට පස්සේ මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ පැහැදිලි ධර්මයේ හම්බ වුණොත් එතන ගොඩනැගෙන විශ්වාසයත් ගොඩක් ප්‍රබලයි ස්වාමීන් වහන්සේ නේද? එයාට එහෙම එයාට දැන් එයා දන්නවා මේක දැන් මට මේක මුකුත් හම්බුනේ නෑ මම මෙච්චර හෙව්වට මේකේ ගැටලු තියෙනවා ඒක निराකරණය කරගන්න කවුරුත් හම්බුන්නේ නෑ මට. ඒත් මගපල්ලාභී ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ දේශනා ඇහුවාම එයා එතෙන්ට මේ සම්බන්ධ වෙලා ඒක මේ මග හරි කියලා එයාට විශ්වාසයක් ගොඩනගෙනවා නම් ඒ තුලම යම් කෙනෙකුට එතෙන්ට එන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේම. ඔව් ඒක තමයි. එතකොට ඒ කියන්නේ ඔක අර හොඟා ධර්මික තමන් කියවනද අපේ ජීවිතත් අපි ගොඩාක් ඒ කාලේ ධර්මයේ එක එක විදිහට එක එක සංස්කාර කියන්නේ දේශනා කරපු ගැඹුරු ධර්ම නොයෙක් ඒවා අහලා අහලා අහලා ඒත් මේක හරියට කවුරු කියන්නේ නැහැ කියලා ඒ ඒක ඒ ගානට ඇවිල්ලා තමයි ඒ ස්වාමීන් වහන්සේගේ ධර්මය හම්බුනේ. එතකොට කියනකොටම තේරෙනවා අහස පොළොව වගේ වෙනසකින් කියනවා. කුසල අකුසල පිළිබඳව හිතා ගන්න බෑ. කොහොම කියනවාද කියලා ඒ ධර්මයේ ඒ ධර්මතා සියුම් ධර්මතා කොහොම කියලා කියලා හිතාගන්න බැරි එකකින් කියනවා. එතකොට ඒක අර අපි ගොඩාක් ගිහිල්ලා එම් ඒ කියන්නේ ඇත්තටම හෙම්බත් වෙලා අපි කියන්නේ ඒක ඒක ඒක එහෙන් පිටින්ම හොයලා ඒත් හම්බෙන්නේ නැතුව තියෙද්දි තමයි යා තමයි ඒක වටාකම තියෙන්නේ. දැන් කියන්නේ අර මැනික් ගල් මොකක්ද මැනික් ගලේ පය හපුනට කන ඒක ඇඳලා ගනීද කියලා කතාවක් තියෙන්නේ. ඒ වගේ හොයන්නේ නැති මිනිස්සයාට දැන් මැණික් හොයන්නේ නැති මිනිසයාට මැණික් ගලක් හම්බුනත් ඒක පයින් ගහගෙන යනවා මේ මිනිසයා. ඒක ස්වභාවය. හැබැයි මැණික් හොයලා හොයලා හොයලා හොයලා මේ මිනිසයාට මැණිකක් අන්තිමේදී හම්බෙනකොට කියන්නේ එයා දන්නවා මේක මැණික මේ අනිත් ඒවා එකක්වත් මැණික් නෙමෙයි කියලා දන්නවා. ඒතකොට අනිත් ඒවා කොහොම මැණික් නෙවෙයි කියලා දැනගන්න අනිත් ඒවා දැනගන්න ඕනේ. මේවා බොරළු, මෙව්වා මෙව් මේ මේ જાතිය මේවා මැණික් නෙමෙයි. මේ වගේ වටිනාකමක් නැහැ. ඒ ඔක්කොමත් එක තමයි දැනීම එන්නේ. ඒ වගේ කෙනෙක් ධර්මයේ තනිකරම හොයලා හම්බෙන්නේ නැතුව තියෙද්දි පිරිසුදුව ධර්මයේ කුසලයේ අකුසලයේ එයාට හම්බෙනවනම් එයා දන්නවා මේක මැනිකයි කියලා. එයාට ඒක වටිනවා. ඒකටම කෙනෙක් පයින් ගහන් යනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට අර සාරිපුත්ත මහරහතන් ඒ කෝලිත උපතිස දෙන්න. සංජයගේ ගෝලය විදියට ඒ කාලේ මුලින්ම ඉන්න දැන් කයිදි වෙන්න ගිහිල්ලා කවුරුත් නැහැනේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා නැහැ. සංජය කියලා පරිත්‍රාජකයෙක් ඉන්නවා. එයාගේ ගෝලය දෙන්නෙක් විදියට ඉන්නවා. ඊට පස්සේ ධර්මයේ හම්බුණාට පස්සේ මේ උපතිස්ස කියන සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒතකොට උපතිස්ස කියන පරිදි මේ බ්‍රාහ්මණයා එයා ගිහිල්ලා අර ගුරුවරයාට කියනවා සංජයට මේක ධර්ම අවබෝධ කරලා සෝතාපන්න වෙලා ඉතකොට කියනවා මට මෙහෙමයි මම ඔයපු ධර්ම මට හම්බුණා එන්න කියලා. එතකොට එහෙම කියද්දී අරයා කියනවා මෙහෙමයි මේ ඔයා යන්න එපා මේ මම මේ පිටසත් අපි බලාගෙන බලා හදාගෙන ඉමු කියලා පිටස. ඊට පස්සේ මෙයා යන්න හදද්දී කියනවා එහෙනම් ඔයාට උන්නයි යන්න මේ කොහොමත් ලෝකේ ඔක්කොම බුද්ධිමත් නැහැනේ මෝඩයොත් ඉන්නවනේ ඒ අය මං කරා ඒවි කියලා. එතකොට ඒ මිනිස්සයාට ඒ මිනිස්සයා සංජය කියන පරිබ්‍රාජකයා හොයන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. එයාට ධර්මය වැඩන්නේ එයා හොයන්නේ මැනික් නෙමෙයි. එයා හොයන්නේ වෙන වෙන දේවල්. එයාට ධර්මය වැඩන්නේ. පැහැදිලිද? එතකොට එහෙම අය යන්නේ නැහැ. බුදු කෙනෙක් බණ කිව්වත් ඒ කාලේ ගියේ නැහැ. ඉතින් බුදු කෙනෙක් බණ කිව්වත් එහෙම යන්නේ නැති කොටසක් හිටියානම් මේ කාලේ මාර්ගඵලලාභී කෙනෙක් බණ කිව්වා කියලා ඒකට යන්නේ නැති අයම තමයි වැඩි. යන්නේ නැති අයම වැඩි. ඇයි ඒක මාර්ගඵලලාභී කෙනෙක්ගේ ධර්ම දේශනාව තනිකර බුද්ධියට කරන ආමන්ත්‍රණය. බුද්ධිය පළල් වෙන්න එයාගේ හිතන ස්වභාවය ඒක පළල් වෙන්න කරන ධර්ම දේශනාව. ඒක ඒකට අර මේ මාතර ස්වාමීන් වහන්සේගෙන් මම ඒක පැහැදිලිව දැක්කා. ඒ කාරණාව. ඉතින් හිතා ගන්න බෑ කොහොමද මේ මිනිස්සේ මේම කියන්නේ මම එහෙම කල්පනා කරේ. මේ කොහොමද අප්පා මෙහෙම කියන්නේ? මෙහෙම කොහොමද වැටෙන්නේ? මෙහෙම වැටීම කොහොමද වෙන්නේ කියලා තමයි ඒ දවස්වල මම කල්පනා කරේ. එච්චර එච්චර ඒක ගැඹුරුයි. එච්චර බලවත් වැටෙනවා. ඒකවල හේතුව අර කුසලයේ අකුසලයේ අප්පාදිත්‍ය ප්‍රේණ වීමෙන් සංයෝගය තුනක් ප්‍රේණ වීමෙන් එයා අර මේ ධර්මය ගැන සැක නැතිව විෂාරද වෙනවා කියනවා වෙනස්. විෂාරදයි කියනවා. ධර්මයේ සම්බන්ධ ධර්ම මාර්ගයේ සම්බන්ධ ඒක පිළිතුරක් නෙවෙයි. ඉතින් එහෙම එක්කින්දම හොයන්න හොයාගන්න තියෙනවා. එළනම් ක්‍රමයක් නැහැ. නැත්නම් අර අර අරයාගේ කතාව අර ඒ කාලේ සිද්ධ වෙච්ච දේ තමයි වෙන්නේ අර. රහතන් වහන්සේ නමක් ඊට පස්සේ අවුරුදු 20ක් උපස්ථාන කරන් ගිහින් ස්වාමීන් රහතන් වහන්සේලා මොන වගේද කියලා මනසට ඒච්ච දේ තමයි වෙන්නේ. ඉතින් මේක එදාට අපි දෙහා ඒ දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක් ඊට පස්සේ මම හිතියේ කියලානේ. ඔව් මොහොමත් වෙන්න පුළුවන් කට්ටිය. හොඳයි එහෙනම් තව මොනවද අහන්න තියෙන්නේ? අවසරයි සවිනාංශ. සවිනාංශ එතන අර අනිත්‍ය සංඥාව මේ වඩයි නම් මහත්ඵල වේ කියන තැන සවිනාංශ දැන් අපිට පංච උපාදානස්කන්ධ විදර්ශනාව පැත්තෙන් හිතුව ස්වාමිනාස එතන අනිත්‍ය සංඥාව දුක්ඛ සංඥාව අනාත්ම සංඥාව විදියට සංඥා ගොඩක් ඒ කියන්නේ දකීමේ හැකියාව තියෙන ඊට පස්සේ මාර්ගසිත ඵලසිත ඊට පස්සේ නිරෝධය කියලා මාර්ගයේ තියෙන නිසානස එතකොට කොහොමද මේ එතන අනිත්‍ය සංඥාව විතරක් හයිලයිට් කරපු එකේ විශේෂත්වයක් තියෙනවා ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් එතන අර එක ලක්ෂණයක් එක මොහොතක් පෙන්වන්න ඕනකමට ගත්තු ස්වභාවයක් ස්වාමීන් වහන්සේ තියෙන කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඔව් එතන නම් පේන්නේ මට තේරෙන හැටියට බුදුරජාණන් වහන්සේ කියන අනිත්‍ය සංඥාව වැළුවත් එහෙමයි දැන් සමහර ධර්මාභෝධයට යනවා අනිත්‍ය සංඥාව ඔස්සේ යනවා. සමහර දුක්ඛ සංඥාව ප්‍රබලලා යනවා. සමහර අනාත්ම සංඥාව ප්‍රබලලා යනවා. එහෙම ආකාර කීපයක් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේක එකක් පෙන්නනවා. එකක් පෙන්නපුවාම බුදුරජාණන් වහන්සේ ඒ අර කියන්නේ දැන් මේ කල්‍යාණ මිත්‍රයේ ධර්ම දේශනාව කරන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ දෙකෙලිම තේරුම් ගන්න මෙයා කියනකොට අනිත්‍ය සංඥාව නෙමෙයි මේක දුක්ඛ සංඥාවත් අනාත්ම සංඥාවත් මේකටම වැටෙනවා කියලා අරය කියයි කියලා. අර ඔක්කොම එකතු කරන්න යන්නේ දේශනාවේ. පැහැදිලිද? එතකොට අනිත්‍ය සංඥාව කියලා කිව්වම දුක්ඛ සංඥාව වැඩි කරා දුක්ඛ සංඥාව. මාර්ගසිතේ. අනාත්ම සංඥාව වැඩි කරා අනාත්ම සංඥාව. තුනම එකයි. තුනම එකම විදිහට මහත්ඵල වෙනවා. ඒ තුනම නිරෝධයට යනවා. මහත්ඵලය කියන්නේ ඉතින් තුනම නිරෝධය කරා ගෙනියනවා. ඒ තුනම අයිති එතන. මට මම තේරිතිතාට හාමුදුරනේ ඔතන ওই තුනෙන් ඕන එකක් අරගෙන අපිට ඒ ඒ සංඥාව කරලා ඒක වැඩි වැඩි හැටියෙම අනිත් දෙක ඉබේම ඇති වෙනවා කොහොම හරි. මට තේරෙන හැටියට එහෙමයි. තුනම අතර එකක් හරි ඒ කියන්නේ තුනම එකට තියෙනවා. දැන් අනාත්මය දකින්න වෙලාවේ අනිත්‍ය නැත්තේ අනිත්‍ය නැහැ දුක්ඛය නැහැ කියලා එකක් නැහැ. දුක්ඛ සංඥාව දකින්න වෙලාවේ අනිත්‍ය නැහැ අනාත්මය නැහැ කියලා එකක් නැහැ. අන්ත සංඥාව දකින්න වෙලාවේ දුක්ඛ දුක්ඛ මේ දුක්ඛ සංඥාව අනාත්ම සංඥාව නැහැ කියලා එකක් නැහැ. ඒවා තියෙනවා යමක් ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රකටයක තමයි යා හිතේ වැඩෙන්නේ. ඒක එයාගේ පුරුදු කරන දේ අනුව වෙන්න පුළුවන් සසරේ පුරුදු කරන් ආපු විදිය අනුව වෙන්න පුළුවන් අපිට ඒක හරියටම කියන්න බෑ. එතකොට ඒක වැඩෙනවා අනිත් දෙක පිටිපස්සේ තියෙනවා. අපිට ප්‍රකට වෙන්නේ ඒක විතරයි. ඒ වෙලාවේ. එහෙමයි ඒක අර්ථ ගන්න වෙන්නේ. එහෙම. අවසරයි සරණාස එතනම අර දැන් අනාත්ම සංඥාව මට මහත්ඵල එකේ පල්ලෙහෙන් තියෙන ලිස්ට් එකේ ඊට පස්සේ අතන අචල සද් අචල සත්වාව තියෙන කෙනෙක් තියෙන කෙනා කියන ධර්ම එතකොට ස්වාමීන් වහන්සේ එතන ඒක කලින් එන්නේ අචල සත්වාවපත් වීම මහත්ඵල වේ කියන එක. අචල සත් අචල සද්ධාවටපත් වීම කියන එක මහත්ඵල වේ කියන එක කලින් එන්නේ ස්වාමීන් වහන්සේ. අචල සද්ධාවට කියන කෙනා ස්වාමීන් වහන්සේ මහත් එතකොට යා මාර්ගසිතයි ඵලසිතයි ඔක්කොම සාක්ෂාත් කරගත්තු කෙනෙක් වුණාම අතන අනිත්‍ය සංඥාව ඊට වඩා ප්‍රබල වුණේ පස්සේ ආපුවා පොඩක් හොඳයි ඒ ප්‍රශ්නේ. එතකොට සංජීව මයිකගේ උතන එකක් එකක ඉලක්කය බුදුරයන් අන්තිමේටි අනිත්‍ය සංඥාව ඉලක්කය බුදුරයන් වහන්සේ පෙන්වන්නේ මහත්ඵලයි කියලා නිරෝධය කියන ස්වභාවය ඉලක්ක කරලා. අන්ත සංඥා මහත්ඵලයි වෙනවා කියලා කියන්නේ මහත්ඵලය නම් වූ නිවන කියන ස්වභාවය ඒකෙන් ගෙනෙමු ඉලක්ක වෙන හින්දා. අර අචල සද්ධාවයි ආරකාන්ත සීලය පිහිටීමයි කියන එක මහත්ඵල වෙනවා කියලා කියන්නේ කුසලයේ කියන එක පින කියන එක ඉලක්ක කරගන්න. දැන් ඒ අචල සද්ධාවයි සිල්පද ගැනයි බුදුරන් වහන්සේ පනවගෙන යන්නේ අර කුටි පූජාවෙන් පස්සේ ඊට පස්සේ මෛත්‍රී භාවනාවට කලින්. පැහැදිලිද? එතකොට පින් මේ පින් ගැන පින කුසලය කියන කාරණාවෙන් තමයි ඒක පෙන්වන්නේ. එතකොට ඒකයි මම අර උදාහරණේ කිව්වේ අර දුප්පත් මිනිසෙක් අර මේ එයා මාර්ගඵල ලබලා ගිහිල්ලා දෙවරුන්ගෙන් ආශය වර්ණේ සැපෙන් බලෙන් බලවත් බබලනවා කියලා. එතකොට ඒ බලවත්කම ඉපදුනේ පිනෙන් කුසලෙන්. එතකොට මේ අතර සද්ධාව අතර සද්ධාවයි මේ මොකක්ද ආරකාන් සීලය කියන එක එතෙන්ට වැටෙන්නේ පිනයි කුසලයේ කියන තැනින්. අර යටිම්ම කියන අනිත්‍ය සංඥාව කියන එක පිනයි කුසලයේ කියන තැනින් නෙමෙයි වැටෙන්නේ. ඒක ගෙලින්ම නිරෝධය කියන තැනින්. ඒකයි ඒකේ වෙනස. හරි නේද? එමෙ තමයි. ඒකට කාමාවචර කුසල්සිත කියන මට්ටමින් තමයි අතන අචර සද්දාව කියන එක අරන් තියෙන්නේ. ඔව්. අතන කාමාවචර කුසල්සිත කියන මට්ටමින් තමයි එතනට යන්නේ. මේ ඒ කියන්නේ බලවත් කුසල්සිතක ඇතිලා කුසල්සිතේ විපාකය කියන කාරණාවලින් අර මේ අර විදිහට ප්‍රබල වෙනවා කියලා විපාකය මෙතන කෙලින්ම Nirodha කියන එකේ. ඒකයි নিরপেক্ষ අර්ථකෝයි සාපේක්ෂ අර්ථකෝයි අපි පැනෙවි මුලින්ම මේ මහත්ඵල කියන එක කියන්නේ අපි පැනෙව නෙමෙයි බුදුරජාණන් වහන්සේ පනවල තියෙන අර්ථය අපි දෙකක් කිව්වේ මෙතන අර්ථ දෙකක් තියෙන নিরপেক্ষ විදිහට ගත්තොත් මහත්ඵලය කියන්නේ නිවන මහානිසංසය කියන්නේ සියලු දුකින් නිදහස් වීම සාපේක්ෂව කිව්වොත් මේ විපාකයේ ප්‍රබල වීම. ඒ අර්ථ දෙකකට යන්නේ ඒකයි. දෙආකාරයි. හොඳයි ප්‍රශ්න මම හිතන්නේ මා කල්පනා කළ නැති ගොඩාක් පැත්තක් අද කතා වුණා මේකේ. එරුණා. අවසන් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අර මේ මෛත්‍රී සහගත අර්පණා ස්වභාවයෙන් කරන එක ස්වාමීන් වහන්සේ මහත්ඵල මහානිසංස වෙනවා කියලා තියෙනවා ස්වාමීන් ඒක කරන්න හරියටම කරන්න පුළුවන් අඩුගම ගානේ සෝතාපන්න වුණ කෙනෙක් ඒ තත්ත්වේ නොදයි සෝතාපන්න වෙන්නේ නැතුවත් අපිට දැන් මේ සමාධිය ප්‍රගුණ කරලා ධ්‍යාන ලබාගෙන මෛත්‍රී භාවනා කරත් ඒ ඒ ප්‍රතිඵලය ඒ මහත්ඵල මහානිසංස වෙනවාද නැත්නම් ඒක හරියටම කරන්න පුළුවන් සෝතාපන්න උන ස්ටේජ් එකට ආපු කෙනෙකුට විතරද ස්වාමීන් වහන්සේ අඩුම ගන්න නෑ නෑ ඒක ඒක පුළුවන් ඒක බුදුරජාණන් වහන්සේ එතන පිරිසුදු මෛත්‍රී ධ්‍යානය පෙන්වන්නේ. එතකොට ඒක ධර්මාභෝධකින් තොරවත් කෙනෙක්ට යන්න පුළුවන්. අර සුනේත්ත සූත්‍රය කියන එකේ තියෙන අවුරුදු 7ක් මම මෛත්‍රී භාවනාව වැඩුවා කියනවා කල්ප හතක් මේ ලෝකෙට ආවේ නෑ කියනවා. බ්‍රහ්ම ලෝකෙ ඉඳලා තියෙන බුදුන්වහන්සේ. ඒතර කාලය ඒක ඒක ධර්මාභෝධයෙන් තොරවත් ඒ කාරණාව සිද්ධ වෙනවා. අතිශයින් පින විනය විපාක ප්‍රබල වෙන අවස්ථාවක්. එතකොට අන්තිමේදී බලපුවාම ඔකට පේනවාද දාහණයට වඩා සීල විපාකයේ ප්‍රබල සීලයට වඩා මේ භාවනා මහත්ඵලයි මහානිසංසය කියපිට ආයෙ පේනවානේ. ඒ අනුව දැන් අර බුදුරයන් වහන්සේලා කාට දෙන දානටත් වඩා අන්තිමේදී මෛත්‍රී ධ්‍යානෙ ප්‍රබලලා ඇවිල්ලා තියෙනවා භාවනාව. එතකොට ඒ මෛත්‍රී චිත්තය කියලා කියවම මෛත්‍රී සිත විතරක් නෙමෙයි අපි හිතමුකෝ බුද්ධාංශි භාවනාවෙන් වෙන භාවනාවකින් ධ්‍යාන හිතක් ඒ වගේ මට්ටමකට ගියත් ඕකේ ඔය ඒ ප්‍රබල විපාකයක් සකස් කරනවා. භාවනාව කියවම මෛත්‍රී භාවනාව කියලා ගන්න එපා. මෛත්‍රී භාවනාව උතන ඉස්මතු කරන්නේ මෛත්‍රී භාවනාව තමයි සියලු භාවනාවලුනුත් ප්‍රබලම කුසල විපාක සකස් කරන හින්දා. ඒ පින පැත්තෙන් ප්‍රබලම මෛත්‍රී භාවනාවෙන් හින්දා. අනිත් භාවනාවලුත් එහෙම තමයි. නැත්තේ නෑ. එතකොට ඒක ධර්මාපෝධ කරන්න මට්ටමක් එතන කතා කරන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ එතන මෛත්‍රී කියන සිතවිල්ල මේ ස්වාමීන් වහන්සේ කාමාවචර රූපාවචර මට්ටම් වල ඉහළම තියෙන්න පුළුවන් කුසල් සිත නිසා නේද ස්වාමීන් වහන්සේ එතන ඒක ඉහළින්ම තියලා තියෙන්නේ ස්වාමීන් ඒක ඉහළින්ම තියලා තියෙන්නේ අපිට තේරෙන හැටියට දැන් ධානය කියන එකට යන්නේ එයා මේ කාමාවතර කුසල ඉක්මවලනේ කාමාවතර කුසල සිටේ අග්‍රම අවස්ථාවත් ඊටාම සියුම් අවස්ථාවත් ඉක්මවල තමයි ධානය කියන රූපාවචර මට්ටමට යන්නේ අර්පණා කියන්නේ එතකොට එතකොට මෙයාගේ කාමාවචර කුසල් සිතේ අග්‍රම සියුම් අවස්ථාවුත් හිතේ පහළ වෙලා තියෙනවා. ධානයකින් ස්වභාවයට යනකොට නේ. අර්පණා වුණා කියලා කියන නැත්නම් අර්පණා කියන කුසලයෙන් ධානය කියන එකේ විපාකයක් කාමාවචර භූමියේ විපාක දෙන්නේ නැහැ. ඒක කෙලින්ම දේශනාවේ තියෙනවා. ධානය කියන එකේ විපාකයක් කාමාවචර භූමියේ විපාක දෙන්නේ නැහැ. එතකොට එහෙම තියෙද්දි මෙතන මෛත්‍රී ධානය පෙන්වන්නේ මෛත්‍රී ධානයට කලින් යන්නේ එයා කාමාවචර භූමිය ඉක්මවල. ඒක කාමාවචර භූමියේ කුසලයේ අග්‍රම කුසල් සිත සියුම්ම සිතත් ඉක්මවල තමයි ඉතින් ගියේ. ඒ අර්ථයෙන් තමයි අපිට ඒක මේ මහත්ඵල වුණා කියලා ගන්න වෙන්නේ. විපාකේ ප්‍රබල වුණා කියලා. කුසල් සංජය ඒක නේද ඉස්මතු කරේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක හොඳයි සංජය සියුම්ම දැකලා තියෙනවා. ඒක මාත් හිතන්නේ ඒක එහෙම තමයි. මනත් පේනද අපිට නොපෙන්නම් අමුතු සියුම් ධර්මතාවයක් තියෙන්නේ නැහැ හරි. තව කාටද මොනවද අහන්න තියෙනවද? ඔව්. ඊට පස්සේ මේ ඊට පස්සේ තමයි අර මේ අර විදියට අර දක්ෂිණ විභංග සූත්‍රයේ කරුණු ටික මේ කතා කරගෙන එන්නේ අර සිය ගුණය සිය ගුණය වගේ වැඩි වීගෙන එන එක ඊට පස්සේ සිය ගුණය මේ කියන්නේ අර මොකද තිරසන් සතෙක් දුන්න තාංශංශ 100යි දුස්සීල මනසෙක් දුන්න තාංශංශ 1000යි කියලා ඒ කතාව. ඊට පස්සේ ආංශංශ 100යි ආංශංශ 1000යි කියන කතාවට උත්තරේ තියෙන අටුවාව. ඒතරේ දක්නිබං සූත්‍ර අටුවාවෙන් කියනවා ආංශංශ 100යි කියලා කියන්නේ ඒ දුන්නා වගේ සිය ගුණයක් ලැබීම හා ජීවිත 100කදී විපාක දීමක් කියන්නේ. පැහැදිලිද? එන්න එහෙම තියෙනවා. ආනිසංශ 1000 කියලා කියන්නේ දුන්නා වගේ දහස් ගුණයක් ලැබීමයි ආනිසංශ මේ කියන්නේ ජීවිත 1000ක විපාක දීමක් කියනවා. කියලා අටුවාවේ තියෙනවා. එතකොට අපිත් ඒක ඒ විදිය වෙන්න ඇති කියලා හිතනවා. ඒ විදිහට එතකොට අර මේ සෝතාපන්න ශ්‍රාවකයට එනකොටම අසංකේයය අපමෙයයි කියලා ඉලක්කම කිය පටන් ගන්නවා බුදුන් වහන්සේ මේ සංඥාවකට ගන්න බෑ මෙතනින් යන්න කියලා. ඉලක්කමෙන් කියන්න බෑ කියලා. හරි නේද? මම හිතන්නේ දේශනාව සම්බන්ධයෙන් ওই ගැටලු ටික තමයි ඇත්තේ. අද හොඳයි සාකච්ඡා වුණා. ඊට පස්සේ මේකේ දැන් ඊළඟ දැන් මම මේ දේශනාව කල්පනා කරනවා අපි දැන් දාන ගැන කියවුම් ටික ප්‍රමාණවත් කියලා. ඔතෙන් දෙනකම් කතා කරාට පස්සේ ඊට පස්සේ දානයේ අර විරෝධය පිණිස ඔකේ අර මහත්ඵලය පිණිස දානය යොමු කරන ආකාරය ගැන තාම කතා කරේ නැහැ. දානය කියන කාරණා අපි කතා කරේ. එතකොට මේ දැන් මේ දේශනාව කියවේ දානයේ මෛත්‍රී භාවනාවල් ඊට පස්සේ අන්ත සංඥා වරහා යන එකයි. එතකොට ඕක කොහොමද දාන කියන එක පිළිම මේ අර නිර්පේක්ෂාර්ථ වෙන නිවන පිණිස ඉලක්ක වෙන්නේ කියන එක ඒකත් දේශනාවේ කෙටි සටහන් තියෙනවා. මම ඒක ඉස්මතු කරලා ඊළඟ දවසේ කතා කරන්න. ඊට පස්සේ සතිය අපි අර පින පින් අනුමෝදන් වීම කියන කාරණාව කතා කරමු. දැන් ඔය පින ගැන උදේ ඉඳන් කතා කරේ. ඒක පින අනුමෝදන් ළමයි අනුමෝදන් කිරීම කියන කාරණාව කතා කරමු. ඒකෙන් මේ දේශනා දෙකෙන් අපිට පුළුවන් වෙයි මේ දාන සම්බන්ධ මේ කාරණාව સમાප්ත කරන්න. කවුරු හරි මොකක් හරි දකිනවා නම් මේ සම්බන්ධයෙන් තව කතා කළ යුතු පැත්තක් මෙන්න මෙහෙම තියෙනවා කියලා එයාට පුළුවන් මට මේ මේ මැසේජ් එකක් දාන්න ඉතින් මම ඒක කල්පනා බලන්නම්. හොඳයි නේද? හරි. එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම දාන සීල භාවනා පිළිම ජීවිතය බලවත් කර ගැනීම පිණිසම උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු ප්‍රකාර වේවා කියලා යෝනිකරණී හැම දිනාටම පිරුවන් සරණයි ඊළවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේරම යාලතං බුද්ධ පුත්තං නමමහ සාරිපුත්තාදි තේරණං අගතං පටිපාටිය සද්දා සීල දයාව සම්පදන්තං පනමමහ sa Sado, sa, sa